වහන්සේලා මෙහාට වෙනවා නම් අල්ලේ තිබුණේ. සංඝයාතල මේ පැත්තට වෙනවා පාදකාක් වලින් ඇතුළේ ඉඳී තියෙනවා. ඉඳී තියෙනවා. මෙතන ඉන්නේ ඒකට කටිට කටිට යනවා. කියලා මේ පොත් එක ගන්න. දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. නිවාසී උපාසක මහතුරු සම්බන්ධ කරගෙන නිසනෝනේ හැමදාම හැම සතියෙම නිචපතා බ්‍රහස්පතිදා මේ වගේ ධර්ම දේශනාවක් සඳහා රැස් වෙනවා.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 ඒ සූත්‍රය මීට කලිමුත් ධර්මදේශනාවල ආරම්භයේදී මතක් කළ පරිදි සංඥාව පිළිබඳව හැඳිනීම පිළිබඳව ලකුණු තබා ගැනීම පිළිබඳව විස්තරයක් කරන අතර ඒ හරහා පඩලවිලක් කරගන්න හැටි නැත්නම් සංසාරයක් පවාගෙන දුක් වඩාගෙන සිත් කරදර ඇති කරගන්න හැටි ඒ සංඥාව හරහාම ඒ ලකුණු තබා ගැනීම හරහාම ඒ හඳුනා ගැනීම හරහාම දුක ගෙවන් කරන මාර්ගයත් නැත්තම් නිවන සාක්ෂාත් කරන ආකාරයත් එක චිත්තක්ෂණයක් ඇතුළතදීම කෙරෙන තරමට ධාමත්ම ගැඹුරකුත් මේ සූත්‍රයේ තියෙනවා. ඒ වගේම ජීවිතයක් ඇතුළත ටිකෙන් ටික කරගෙන ගිහිල්ලා කොහොමද කරන්න ඕනේ කියලා විශාල දර්ශනයකුත් ඒක පෙන්වනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රය පංචස්කන්ධයේ සංඥාස්කන්ධය සම්බන්ධව පවතින ගැඹුරක් විස්තර කරනවා. මේක අද කාලේ වචනේ කියනවා නම් තොරතුරු තාක්ෂණය පිළිබඳව ගැඹුරුම සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු තාක්ෂණය තමයි මිනිස්සු සම්පූර්ණ නොමග යන්නේ මිනිස්සුනේ මමත්. ඒ වගේම ඒ තොරතුරු හරහම තමයි අපි ගොඩ එන්නේත් නිවන් දකින්නෙත්. ඒ නිසා මේ තොරතුරු වැඩිවීම දක්ෂකමක් නෙවෙයි ඒ තොරතුරු තෝටලා බේරලා පාවිච්චි කර ගැනීමෙන් විතරයි අපි අවුලක් හදා ගන්නවද නැත්නම් නිෂ්කලංකයක් හදා ගන්නවද කියන එක සඳහන් වෙන්නේ. ඉතින් මේ මූලික මත ප්‍රකාශ කරලා පස්සේ අපි සුළු වේලාවක් ගනිමු මේ සූත්‍රයේ නිදානේ කොහොමද මේ ਸਰවචනංශයේ මෙවැනි ධර්මතාවකට අවුරුදු 2600කට පස්සේ ලෝකයා අද මේ තාක්ෂණික යුගයට එළවිලා තියෙනවා ਸਰවචනංශයේ එදා එවැනි දෙයකට එවැනි ප්‍රකාශයක් කරන්න පසුබිම පසුබිම නිදානේ පදවැම මොකද්ද කියලා බැලුවොත් පුංචි කතා ප්‍රවෘත්තිකට අහුම්කම් දෙනවා සර්වචනාංශයේ දවසක පාන්දරින්ම සිවුරැඳ පෙළඳගෙන පෙරවගෙන පාත්‍රය අරගෙන පින්ඩ පාති වඩනකොට පේනවා කල් වේලා වැඩි කියලා. එතකොට මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න එන්න තහන්නේ තීර්ථක නායකයෙක් ඉන්න ආරාමයට වයින්නවා. ඒ කියන්නේ බොහොම සුවද භාවයක් තිබිලා තියෙනවා. ඒ අන්‍යෝන්‍ය මේ පැවිද්දන් අතර ආජීවකයන් අතර ඉසර්වචන් කියනකොට පොට්ටපාල බොහෝම ගෞරවයෙන් පැමිණීම මංගල කාරණාවක් කියලා බාර ගන්න. බාරගෙන තමන්ගේ පිරිස කීකරු කර ගන්නවා, නිස්සද්ද කර ගන්නවා. මොකද සර්වචනාසේ කලකම් බැල්ලේට කැමති නැති නිසා. ගෝසාට කැමති නැති නිසා සර්වචනාසේ ගිහිල්ලා මොකද්ද මං එනකොට කරගෙන ඉඳපු කතාව කියනකොට පොට්ටපාදි කියනවා ස්වාමීන් වහන්සේ. ඒක තිබිච්චාවයි ඒක අපිට පස්සේ උනත් විශ්න ගන්න පුළුවන්. ඔබ වහන්සේ වගේ නමක් අපේ ආරණ්‍යට වැඩිච්චාම මට අහන්න කාරණාවක් තියෙනවා අවසර ලැබෙන්න කියලා. ඊට සර්වචන්සේ ඒකට ඊට ප්‍රස්ථාලවල දුන්නාට පස්සේ කියනවා මේ කුතුහල ශාලාව එහෙම නැත්නම් මේ ප්‍රජා ශාලාවක සම්මන්ත්‍රණ ශාලාවක පහුගිය දවස්වල සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකෙදී මේ අபிසඤ්ඤා නිරෝධය කියලා නැත්නම් සංඥාව කියන වචනේ නිරුද්ධ වෙන හැටි සංඥාව කියන හැඳිනීම නිරුද්ධ කරන හැටි සංඥාස කියන ලකුණු තැබීම නිරුද්ධ වෙන හැටි අභික්‍රමයට අතිවිශිෂ්ට ක්‍රමයට වෙන්නේ කොහොමද කියන එකයි අපේ මාතෘකාවනේ. ඉදිකට විවිධ ආයේගේ මත ඉදිරිපත් වුණා. මත සියල්ල පුංචි කරගත්තොත්, ගොනු කරගත්තොත් හතරයි. එක්කෙනෙක් කිව්වා අபிසඤ්ඤා නිරෝධේ නැත්නම් සංඥාවකේ ගෙවන් වීමට කිසිම හේතුවක් නැහැ. ඒවට හිතිච්චාම එනවා, හිතිච්චාම යනවා. ඒක හිතුවක්කාර දෙයක්. ඒ නිසා කිසිම ප්‍රතිපදාවකින් ඒක වළක්වන්නත් බෑ, වළක්වන්න හිතන්නත් බෑ. හැබැයි නතර වෙනවා නම් ඒක වළක්වන්නත් බෑ. ඒ නිසා හේතු අප්‍රත්‍යයෙන් තමයි සංඥාව ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි සාමාන්‍ය භෞතිකවාදය පිළිගන්නේ. මේවා හික්මීමේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා එන දේ එනවා, යන දේ යනවා කියන අදහස. ඉතින් ඒක තමයි පළවෙනි මතය. දෙවෙනි එක එක්කෙනෙක් කියනවා ඒ මේ සංඥාව කියන්නේ ආත්මයයි යම් කෙනෙකුට ආත්මය තියෙනකොට සංඥාව තියෙනවා හැඳිනීම තියෙනවා ලකුණු තැබීම තියෙනවා ආත්මය නැති වෙනකොට ආත්මේ රිංගගත්තට පස්සේ සංඥාව තියෙනවා ලකුණු තැබීම තියෙනවා හඳුනා ගැනීම තියෙනවා ආත්මය නැති වෙනකොට ලකුණු තැබීමක් නැහැ හඳුනා ගැනීමක් නැහැ සංඥාවක් නැහැ ඒ නිසා සංඥාව සමානයි ආත්මය කියන සමීකරණ දෙවෙනි මතය තුන්වෙනි එක කියනවා මේ ලෝකයේ තාම දැඩි වෘත රකිමින් බණ භාවනා කරන තුන්කල් දක්නා වූ ඉසින්නාසලා ඉන්නවා. සිනෝනක් බ්‍රාහ්මණ වෙන ඒව එයාට පුළුවන් අනුන්ගේ හිතකට සංඥාව දාන්න. දැම්මට පස්සේ මේ පුද්ගලයා සංජී වෙනවා. එයා ඒ සංඥාව අයින් කරාට පස්සේ එයාගේ සංඥාව නැති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා වශී කරන්න පුළුවන් කියලා. කෙනෙක් වශී කරන්න පුළුවන් වශී කරන එක ඒ වශයේ පවතිනවා. වශී නැති වුණාට පස්සේ එයා ඒ ශක්තිය නැති වෙනවා. නිසා බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් සංඥාව ඇතුල් කරනවා ඇතුළේ උන සංජී වෙනවා සංඥා ඉවත් කරනවා ඒකට විසංඥ වෙනවා නැත්නම් සංඥාවක් නැති වෙනවා ඒකයි සංඥාවේ සම්තතිය කියන්නේ ඒක තව කෙනෙක් කියලා නෑ නෑ එහෙම නෙවෙයි බලවත් දේව බ්‍රහ්මකොල්ල ඉන්නවා ඒ දෙවියෝ ආවේශ වෙනවා බ්‍රහ්මයෝ ආවේශ වෙනවා එහෙම ඒ අය සංඥාව ඇතුල් කරනවා ඒකට හැඳිනීම තියෙනවා ලකුණු තැබීම තියෙනවා සංජී වෙනවා නැත්තම් නෑ කියලා. ඉතින් සර්වචනාංශයේ මේ හතර මේ පොට්ටපාද පරිප്രാජිකයා වාර්තා කළ කිනෝ මට පැත්තකට මං ආගෙන ඉන්නවට හිතුණා ඔබ වහන්සේ මේ සභාවේ හිටියානම් මේ හතරකට නෑ එකකට අඩු කරලා ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙනවා අපි එදා තීන්දුවකට මිලා නෙවෙයි ස්වාමීන් වහන්සේ විසිර ගියේ මෙන්න මේ මත හතර පහරුණා. ඒතර සර්වචනාසි කියනවා පොට්ටපාද පළවෙනිම වතේ හේතු අප්‍රත්‍ය සංඥා පහරනවා කියන එක සම්පූර්ණ නාස්තිකයි. මම ඒක ප්‍රථමයෙන්ම මේ ඉවත් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. අහේතුක ප්‍රත්‍ය නෙවෙයි සංඥා බාහිරනේ හේතු ප්‍රත්‍ය. ඒ නිසා ඒක කියන කරණ කිසිම සදාචාරයක් නැහැ, සදාචාර වගවීමක් නැහැ, ශික්ෂාවක් නැහැ, හික්මීමක් නැහැ. ඒගොල්ලෝ මේ සම්පූර්ණ මේ ලෝකය සෙල්ලක්කාරකමට පාවිච්චි කරන්න යනවා. අහේතුක ප්‍රත්‍ය කියලා මම ඒක මුලින්ම නැසනවා. මුලින්ම අයින් කරනවා. එහෙම කෙනෙකුට මේ ලෝකේ වගතුවක් වෙන්නේ නැහැ කියලා ඒක බොහොම නිග්‍රහ කරලා අනිත් තුන සම්බන්ධයෙන් කතා කරලා කියනවා මේ හේතුප්‍රත්‍යයමයි පාන්නේ සික්ඛායක සංඥා උපච්ඡන්ති සික්ඛායක සංඥා නිරුද්ධං. උඹට යම්කි සංඥාවක් ඇති කර ගන්න ඕන නම් ඒක හික්මීමක් තියෙනවා. යම්කිසි නරක සංඥාවක් තියෙන එක අයින් කරන්න හික්මීමක් තියෙනවා. ශික්ෂාවෙන්මයි සංඥාව ඇති වෙන්නේ ශික්ෂාවෙන්මයි සංඥා නිරුද්ධ වෙන්නේ කියන. ඉතින් එහෙම කරලා ඉවරලා සර්වචනාංශේ තමන්නාංශයේ සීල ශික්ෂාව පෙන්ලා දෙනවා. අපි මේ ගත කරන අශික්ෂිත ජීවිතයේදී සංඥාව හිතු හිතු පාට අපිව වැඩ ගන්නවා. අපිව දාස් භාවයෙන් පවත්වාගෙන ඉන්නවා. අපිට කිසිම පාලනයක් නැහැ. අපිට කිසිම හික්මීමක් නැහැ සමිට ආඳු බලයක් නැහැ මොකද අපි ළඟ සීලයක් නැති නිසා. ඒ නිසා සීල ශික්ෂාවට ගියොත් එහා සමානව Tamanට මේ අයාලේ යනවයි කියලා හිතන දීයෝ බ්‍රහ්මයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතුළු කරනවා කියන ශික්ෂාව සංඥාව නැත්නම් ආත්මය කියලා ගන්න සංඥා එහෙම එකක් නෙවෙයි ශික්ෂාවෙන් පුරුදු කරන්න පුළුවන් සීල ශික්ෂාවෙන් පාව පුරුදු කරන්න පුළුවන් කියලා බොහෝම දිග විස්තරයක් මේ සූත්‍රයේදී සර්වචනාංශේ සිල්වත් වීම, හික්මීම, ඉන්ද්‍රිය සංවරය, නැත්නම් ශික්ෂාපද සීලය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරනවා. ඒ දීර්ඝ විස්තරයක් කළා කියනවා මේක ප්‍රතිපදාවක් තියෙනවා. මේක දන්නවනම් මේ සංඥා වැඩ කරන හැටි ඒක නම් මේ ප්‍රතිපදාවට ඇතුළු වෙනවා. ප්‍රතිපදාවට ඇතුළු සීලන්තව හික්මීමේ යුක්තව සදාචාර සම්පන්නව ඉන්නකොට යාට බාධා කරන ගොරෝසු සංඥා රාශියක් කපා හරින්න පුළුවන් ඊට පස්සේ තමයි හික්මිච්ච සීතල වෙච්ච සදාචාර සම්පන්න සංඥා සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දීර්ඝ විස්තරයක් කරනවා. එතකොට පොට්ටපාල දෙවෙනි මතයට බහිනවා ස්වාමීන් වහන්සේ නම් සංඥා කියන්නේ ආත්මේද ආත්මය කියන්නේ සංඥාවද කියලා. ඊට පස්සේ සර්වචනාංශික සඳහන් කරනවා පොට්ටපාද උඹ ආත්මය කියලා මොකද්ද ගන්නෙ කියලා. එතකොට පොට්ටපාද කියනවා මේ ඕලාරික කය, පත්කන, කැම කන ඕලාරික කයයි ආත්මය කියලා ගන්නෙ. ඒකට බුද්ධජනස කියනවා පොට්ටපාද ඔබ ආත්මය කියලා ගන්න මේ ශාරීරික කය ඕලාරික කය නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව ශාරීරික කය නෙවෙයි. නමුත් උඩ මතක තියාගන්න මම එකක් කියන්නම්. මේ උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ උපදිලා ඒ චිත්තක්ෂණයම සංඥා නිරුද්ධ වෙන්න ඉස්සෙල්ලා ඒක විපරිණාමයකටපත් වෙනවා. ඒ නිසා ඒකී ආත්මයක් හොයන්න බෑ නොකිය කියනවා. ආත්ම කියලා ගන්න දිගට පවතින එකක් අඩු ගන්න සංඥාව ඉපදිලා චිත්තක්ෂණයක්වත් තියෙන එක විපරිණාමයකටපත් වෙනවා උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ වෙන සංඥාවක් මන්නේ මේකේ තරම් ශීඝ්‍රයි ඉතින් ඕක තුල හරයක් ආත්මයක් වෙන්න බෑ කියලා. ඒකට පොට්ටපාද මේක තේරුම් ගන්න නැතුව කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ මේ ඕලාරික කය නෙවෙයි ආත්මය කියලා කියන්නේ මනෝමය කයක්. ඒකේ මේ සියලු අංගපදංග ගහිතයි සූක්ෂම කයක් තියෙනවා. ඒකටයි ආත්මය කියන්නේ. බුදුන්සේ අර උත්තරෙම දෙනවා. උඹ ආත්මය වරණගන්නේ මනෝමය ආත්මයක් විදියට නම් ඒකත් සංඥාව නෙවෙයි. ඊට පස්සේ කියනවා මම ආත්මය කරගන්නේ අරූපී දෙයක්, අරූපී බ්‍රහ්ම ස්වરૂපයක්. මේ එතකොට ආත්මයේ සංඥාවයි සමාන කියලා. ඒත් බුදුන් කියනවා ඔබ ආත්මේ වරණගන්නේ අරූපී දෙයක් විදියට නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව. එතකොට ආත්මේ නෙවෙයි කොහොමටත් කියලා තියෙන මෙච්චරයි පවතින මතුවෙන සංඥාව මැරෙනකන් ඉඳ ඉස්සල වෙනස් වෙනවා. ඊටික කිව්වට පස්සේ පුට්ටපාද සර්වචනන්සගේ එවකට ගැඹුරු නැත්නම් ගැඹුරු ධර්ම දේශනා කරන මූලික ශාස්ත්‍රුන් වහන්සේලාට අහන ප්‍රධාන ප්‍රශ්න රාශියක් අහන්න පටන් අර ගන්නවා මේ සර්වචනන්සේ ළඟට හම්බ වෙච්ච වෙලාවේදී මේ ලෝකේ සදාකාලිද මේ කෝ ලෝකය අපේ මෙරි මත කියලා. තරුවචන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් ඉවරද මරණය මත පවතිනවද නැත්නම් මරණය මත පවතිනව නොපවතිනව දෙකමද පවතින්නේ නැත්නම් මරණෙත් දෙකමද කියලා ආදිවාසී දිග ප්‍රශ්න වගයක් සර්වඥ ඥාන සර්වඥාන්සේ දිගින් දිගටම කියනවා ඒක ප්‍රශ්නයක්වත් මම බාර ගන්නෑ මොකද ප්‍රශ්නේ බාර ගැනීමෙන් වැරදි මතයකට සම්මාදන් වෙනවා ඒ නිසා මේ ප්‍රශ්න දේශනා කරන්න නෙවෙයි සර්වඥාන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඒ නිසා මම මේ ප්‍රශ්න සභාවට ගන්න නැත ප්‍රශ්න සාකච්ඡාවට ගන්න මේවා අභ්‍යාගත විදිහට කතා නොකරන විග්‍රහ නොකරන ලයිස්ට් මම දානවා කියන්නේ. ඉතින් ඒක පොට්ටපාදෙච්චර කැමති නෑ. එයා අහනවා ඇයි ਸਰවචන්හන්සේ මේ විදිහට සර්වඥතා ඥානයක් තියෙනවා නම් සියල්ල දක්නා සියල්ල දන්නා ඥානයක් තියෙනවා නම් ඇයි සමහරක් ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ? ඒක සර්වඥතා ඥානට කැලලක් කියලා. සියල්ල දන්නවනම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා. ඉතින් බුදුරජාණන්සේ එතකොට කියනවා ඒකේ කිසිම අර්ථයක් සංසලසලා දෙන්නේ. අර්ථයක් කියලා කියන්නේ මේ ලෝකයේ ප්‍රයෝජනයක් දේශපාලන ආර්ථික සමාජික වාසියක් කිසිසේත්ම ඔය ප්‍රශ්නකින් ඇති කරන්නේ නැහැ. නිසා අත්ත් සංහිත නැහැ. ඒ වගේම ධම්ම සංහිත භාවයකුත් නැහැ. මේක ඉහලෝකෙට ආධ්‍යාත්මයට මේ මැරිලා ගියාට පස්සේ තියෙන ජීවිතයකටවත් ඔය කියන ප්‍රශ්නයකින්වත් සුභ සිද්ධියක් අර්ථයක් සලසන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් භ්‍රමචර්යාවකට සීල සමාධි ප්‍රඥාට පෙළඹීමක් එන්නේ මේ ප්‍රශ්න සාකච්ඡා කරලා. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් නිකන් ප්‍රශ්න ප්‍රශ්න සඳහා. එතනම් දර්ශනේ දර්ශනේ සඳහා වාදේ වාදේ සඳහා බොහෝම ගැඹුරට යනවා. නමුත් කිසි කෙනෙකුට අනේ මමත් ඉදිරියපත් ඉදිරියපත්ලා ශීලයක් රකින්න ඕන, සමාධියක් රකින්න ඕන, ප්‍රඥාවක් රකින්න ඕන, පැවිදි වෙන්න ඕනේ. උපසම්පදා වෙන්න ඕන හැඟීමක් උනන්දු කරවීමක් කරන්නේ නැහැ. ওই ප්‍රශ්න සාකච්ඡා කරමු. ඒ නිසා ආදි භ්‍රමචාරියෙක් නැහැ. භ්‍රමචාරියාට කෙනෙක් පෙළඹෙන සුළු ගතියක් නැව ප්‍රශ්න නිසා කාලේනාස්ති කිරීමක් ඒ කවදාහක්වත් සංසාරේ කලකිරීමකට හේතු වෙන්නේ නැහැ. මම වාදකාරයෙක්, මම දාර්ශනිකයෙක්, මට අර අර ඥාන තියෙනවා. මේ මේ තර්ක ඥාන තියෙනවා කියලා අර එක එක ගැටි ගැටි සංසාරේ යන්න මිසක්කා මේ සංසාරේ දුක පිළිබඳ කලකිරීමකට මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඒ නිසා නිබ්බිදාවකට ඒක යොමු කරන්නේ. ඊගාට විරාගයකට පිණිස මේ සංසාරේ ගණ්ඩ දෙයක් නෑ මේ අසුචියක් අල්ලන මේ නටන්නේ. ඒක පිළිබඳව රාග කරන්න නෙමෙයි කියන්නේ විරාග කරන්නයි. නමුත් මේ ප්‍රශ්නය මේ ප්‍රශ්නාවලිය කොහිදෝ යන කුණු කන්දලයක් අල්ලගෙන අගයක් ආඩම්බරයක් දීගෙන ඒකට ඇලි බැඳී ගන්න දාර්ශනික මතවලට එහෙම නැත්නම් තර්ක ශාස්ත්‍රයකට අන්වයවල ක්‍රමයට චින්තාමය ක්‍රම වලට මිනිස්සු ඇදී බැඳී ගන්නවා මිසක් විරාගයක් පිණිස පිටින්න්නේ නිරෝධයක් උපසමාවක් අභිඥාවක් ආදී වශයෙන් මේ ගිවන් කිරීමකට හිත සාන්ති භාවයකට විශිෂ්ට ඥානයකට කවදාකවත් මේ ප්‍රශ්න යොමු කරන්නේ සම්බෝධියට පිටින් හිටින්නේ නිවනට හිටින්නේ ඒ නිසා මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ ඉතින් නිසා නමුත් අනිත්‍යත්වක චෝදනා කරනවා එහෙනම් කොහොමද බුදුහාමුදුරුවෝ සරුවත් නෙවෙයි සර්වඥාන්සේ අහන හැම ප්‍රශ්නයක්ම සර්වඥාන්සේ උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි සර්වඥ කියන්නේ. නමුත් මෙහෙම එකක් නෑ සර්වඥාන්සේගේ සර්වඥතාව ඥානයේ කියන දුක නැති කරන්නයි. නැත්තම් සත්‍ය දුකෙන් ගලව ගන්න. එහෙම නැතු මේ වාද කරන්නවක්වත් ඥානය පෙන්වන්නවත් නෙවෙයි කියලා සර්වඥාන්සේ අද අපි දවසේ මාතෘකාට තියාගත්ත කොටස සඳහන් කරනවා ඉදන් දුක්ඛ සත්‍යන්ති කෝපොට්ටපාද මයා බ්‍යාකතා මම පොට්ටපාදයේ මේ දුකයයි දුක්ඛ සත්‍යය නම් මෙයයි කියන දේ මම විස්තර සහිතව කියලා තියෙනවා. මම මේ ලෝකෙට ආවේ ඒකටයි. මගේ සරණිතාඥාන ඒකයි. ඉදන් දුක්ඛ සත්‍යන්ති. අයන් දුක්ඛ සමුදයෝති කෝපට්ඨපාද මයා බ්‍යාකතං. අයන් දුක්ඛ නිරෝධෝති කෝපට්ඨපාද මයා බ්‍යාකතං. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායාති කෝපට්ඨපාද මයා බ්‍යාකතං. පොට්ටපාද මම මේ ලෝකෙට ආවේ නැත්නම් මායි උඹේ තියෙන සම්බන්ධතාවය අපි දෙන්නගේ යාළුකම වෙන මොනකටවත් නෙවෙයි මේ දුකයි හඳුනා ගැනීම. මේ දුකට හේතුවයයි හඳුනා ගැනීමටයි. මේ දුකේ Nirodhayයි හඳුනා ගැනීමටයි. ඒ සඳහා ඇති පෙත මාර්ගය මදුම් පිළිවෙත මෙයයි හඳුනා ගන්නයි කියන්නේ. ඒතර පට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ ඒක ඔබ වහන්සේගේ පණිවිඩය බවට පත් කරගත්තේ. ඇයි ඒක ඔබ වහන්සේගේ මේ ශාසනය කරගත්තේ කියලා කියන එක ඒකාන්තයෙන්ම අර්ථ සංහිතයි. මේ දුක් විඳින ජනතාව මේ දුක් විඳින්නේ මේ එකතු කරන්නේ දුක බව දන්නේ නැතුව. ඒ නිසා ඒගොල්ලෝ දන්නවනම් ප්‍රයෝජනෙ පිණිස පමණක් හම්බ කරලා ඉන් එහා යන මේ කැඹිරිල්ල, ඒ එහා යන මේ සුඛභෝගීත්වය, ඉන් එහා යන මේ මහිච්ඡතාවය දුකේ වැළඳ ගැනීමක් මිස පොහසත්කමක් නෙවෙයි කියලා මේ මිනිසුන්ගේ ලොකු සාන්තියක් හම්බ වෙනවා හම්බ කරගෙන කනවා තමයි. හම්බ කරන කෑවට මේ හරක් මී හරක් වගේ කඹරන්න ඕන කමක් නැහැ. මේ ලෝකේ තියෙන දුක බව දන්නවා. මේක පටන් ගන්නෙ දුකෙන්, ඉවර වෙන්නේ දුකෙන්. ලෝකේ පිහිట్లా තියෙන දුකක වැඩියෙන් ලෝකේ අල්ලගත්ත ලොකු ඊටමක් අල්ලගත්ත ලොකු රාජ්‍යයක් අල්ලගත්ත ලොකු බලයක් අල්ලගත්ත ලොකු වස්තුවක් අල්ලගත්ත ලොකු නෑ පිරිසක් අල්ලගත්ත කියන්නේ ලොකු දුකක්. ඒ නිසා මම ඉන්නේ අන්නේ කන්නාඩි ටික දාලා දෙන්නයි බලන්න මේ ලෝකේ තියෙන හරියක් දුක්. ඒක නිසා දුක දුක වශයෙන් මේ දුකයයි කියා දීමට මම ඊට පස්සේ ඒ දුක් දෙන කිසිම දෙයක් අප කරා ඉන්නේ නැහැ. අපි ගිහිල්ලයි බදාගන්නේ. ඒ නිසා දුක් දෙන කිසිම දෙයක් අපි හිතනවා අපේ පිටිපස්සේ එළවනවා කියලා මොකක්වත්ම නැහැ. දුක් දෙන දේවල් ළඟට ගිහිල්ලා අල්ලා බදාගන්නේ මේ ඇලෙන ලාටුව නිසා, මේ මහාන මැස්ම නිසා, අන්නේ ලාටුවට, ඒ මැස්මට අපි කියනවා තණ්හාව ඒ තණ්හාවගේ එකම කෘත්‍යය තමයි මේ මට පුදුම ආශාවක් ඇති කරනවා මේ ලෝකේ බදාගන්න. ලෝකේ වැඩි කරගන්න, දියුණු කරගන්න එක ලේක පොහසත්කමක් කියලා කියනවා. ලාභයක් කියලා කියනවා, සත්කාරයක් කියලා කියනවා, සම්මානයක් කියලා කියනවා. ඒකලා ඔටුනු පළඳනවා කාඩ්බෝඩ් ඔටුනු. පළඳලා අපි රජ කරනවා. රජ කර ඔලිවර්ලා අපි ලව්වා ඒ ඒ තාන්නමාන පැත්තක පොඩ්ඩක් පෙන්නලා මුළු ජීවිතේම කඹරවනවා. අන්න එවැනි තෘෂ්ණාවක තියෙන මේ ෂට ගතිය පෙන්නණ්ඩයි මම මේ ලෝකයට ආවේ. ඒක සරුවචනංශේ සඳහන් කරන්නේ එහෙම නැත්නම් සරුවචනංශේ සඳහන් කරපු දේ මේ අපිට තේරෙන භාෂයට පසු ආචාර්යවරු කියන්නේ මේ දුක නොපිළිබඳ නොදැනීමටයි අපි මේ තණ්හ කරන්නේ. දුක දුක වශයෙන් දන්නවනම් ඔබ තණ්හ කරන දෙයක් නෑ. අපි මේ තණ්හ කරන්නේ දුක පිළිබඳ අවිද්‍යාවට. අපි මේ වඩන්නේ ඩිග්‍රී ගන්නවා PhD ගන්නවා කියලා අවිද්‍යාවමයි. මේ දුක දුක බව දන්නේ නැතිකමට ඒ වෙනුවට ඒක පලිප්පුවේ දාලා ඒක ආලවට්ටම් කර කර ඒකම අනානා කරනවා. ඒ නිසා අපි මේ අවිද්‍යාවට තණ්හ කරන්නේ අවිද්‍යාව තණ්හ දෙක තමයි අම්මයි තාත්තයි වගේ සංසාරේ වඩන්නේ තණ්හාව අම්මන අවිද්‍යාව තාත්තා වගේ. ඒ අවිද්‍යාව තියෙන්නේ දුක් දෙන දේ දුක් දෙන දේ බව නොදන්න නිසා. ඒකටයි සරුවචනාංශ මේ රැස් වී දෙන්නේ. ඒකටයි සරුවචනාංශ මේ 84000 ධර්මස්කන්ධ දේශනා කරන්නේ. ඒකටයි 80 පුදුර සරුවචනාංශයේ සාර සංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පුරන්නේ මේ මෝඩින්ද දුක දුක බව පෙන්වන්න. ඒ දුක කවදාකවත් මෝඩයා කරා එළඹෙන්නේ නැහොත් මෝඩයා දුක කරා එළඹෙනවා. මේ තණ්හාව නිසා තණ්හ කරන්නේ මොකද? තමගේ නොදැනීමට. මගේ මෝඩකමට මම මගේ රුචි අරුචිකම් කියලා කියනවා. මම මගේ මෝඩකමට මගේ පෞරුෂත්වය කියලා කියනවා. මම මගේ මෝඩකමට මගේ කර්ම ශක්තිය කියලා කියනවා. ඒක තමයි සංසාරයෙන් සංසාරයට දවසින් දවසට මොහොතින් මොහොතට බැඳගෙන යන්නේ. අන්නේ තෘෂ්ණාවේ කෘත්‍යය අනාත්ම කෘත්‍යයක් තියෙන්නේ. නමුත් ඒක සදාචල යන්ත්‍රයක් වාගේ දිගටම මෝඩකම තියෙන එකනට මේක එක දේවල් පෙන්නලා අර මාළුවා වතුරෙන් ගොඩ ගන්න රසමසවලු පුංචි යමක් දැම්මට පස්සේ ඌ වහපියක් නැතුව ගිහිල්ලා හැමයි බිලිය දෙකම ගිලිනවනේ. ගිලපු ගමන් ඊට පස්සේ කොට. ඊට පස්සේ ආය මාළුවට ඒ වතුරේ අයිතිවාසිකම් කතා දෙකක් නැහැ. මේ කටින්ද නැහින්නේ කියලා ගොඩ එන්න වෙනවා. අන්න වගේ තමයි මේ තණ්හාව තමයි අපිට සැප දෙන්නම් කියලා දෙන හරියක් දෙන්නේ. අවිද්‍යාව. එහෙම නැත්නම් දුක පිළිබඳ නොදැනීමයි තියෙන්නේ. ඉතින් අපි මේ දුක පිළිබඳ නොදැනීමට තමයි ප්‍රේම කරන්නේ. ඒකටම ප්‍රේම කරන්නේ. ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. ඉතින් බුදුරජාණන්සේ කියගේ ප්‍රතිපදාව නිරෝධය කියන්නේ මේ දුක දුක වශයෙන් දැනගන්නකොට ඒත් කනවා හැබැයි බඩට ඕන ප්‍රමාණයට විතරයි කන්නේ කෑදරකමට කන්නේ අවශ්‍ය ප්‍රමාණයට කන්නේ දුක බෙදාගෙනමයි කන්නේ ඒත් නමුත් ඒකට රාත්තල් ගන්න ගන්න දැන් කනකොට රාත්තල් ගන්න දන්නේ කිලෝරක් නැතු දන්නවා ඒ වගේම වැඩියෙන් දුක බෙදාගත් එක පොහසත් කියලා කියනවා වැඩියෙන් දුක් බෙදාගත් එකට සම්මාන දෙනවා වැඩියෙන් දුක් බෙදාගත් එක ලාභ ලැබෙනවා සත්කාරාම් වෙනවා ඉතින් අපි ලාභ සත්කාර සම්මාන සිලෝක වලට අර හැම කන්නා වගේ කනවා ඉතින් ඒක අයින් කරන්න ওই ලාභ සත්කාර දෙන එක්කෙනෙකුටවත් බෑ. ඒ වගේම මේ දුක් දෙන වස්තු වලටත් බෑ. ඒක සඳහා ගන්න තියෙන්නේ මේ දුක එළිය එළියට අල්ල ගොජ දානකොට මේක පිළිබඳව කෑදර හිතක් හැදෙනවා නේ කබර ගෝයා කන්න ඕනේ කොට තල ගෝයා කරගන්නවනේ. අන්න ඒ තණ්හාව එනකොටම ඒ තණ්හාවේ ඇති වෙන පැත්තටනේ අපි මෙතෙක් කල් සංසාර පුරාවට මේ භෞතික ඥාන ලෞකික ඥාන දැනීම්, ශිල්ප, ශාස්ත්‍ර කියලා ඉගෙන ගත්තේ මිනිස් තෘෂ්ණාව ගෙවෙනවා. ওই තෘෂ්ණාව ඇති වෙන රැල්ලක් වගේම ගෙවෙන රැල්ලක් තියෙනවා. සංසාර කියන්නේ ඇති වෙන රැල්ල බලන එක. මම මේ ලෝකෙට ආවේ ওই තෘෂ්ණාවගේම අතීත විරාග නිරෝධෝ. ගිවන් වෙන තත්ත්වයක් තියෙනවා. අන්න ඒක බලපු දවසේ තියෙනවා. දුකෙන් දුක තමයි. තෘෂ්ණාවත් හරිම චපලයි. තෘෂ්ණාවත් හරිම මායාකාරී ෂටයි. කාන්තාවන්ට තියෙන 64ක් මායන් වගේ තෘෂ්ණාවෙන් තියෙනවා නම් ඒ තෘෂ්ණාව ගෙවෙන තැනක් තියෙනවා. මේක වහගෙන ගියේ. සංසාරෙ මෙතෙක් කල් ගියේ මේක වහගෙන මං ආවේ මෙච්චර දුක් දෙන තෘෂ්ණාව. වට කරගෙන බැඳගෙන පාර දෙන තෘෂ්ණාවගේ නිරෝධයක් තියෙනවා. මෙතෙක් කල් අපි අන්ධ බින්දුවට අහුනේ ඕක මායාවට අහුනේ පන්නගෙන ගියේ. මම මේ ලෝකෙට ආවේ මේ තෘෂ්ණාවගේ ගෙවෙන පැත්ත බලන්න ඒකට කියන්නේ දුක ගෙවන් කිරීමක්. ඒක මම පෙන්නනවා උඹලට. ඊට පස්සේ උඹලට තියෙනවා ක්‍රමයක්. ඒ අනුව ජීවන රටාව සකස් කරගන්න මත්තට මේ විදිහට දැඩි තණ්හාවක් ඇති නොකරගෙන වගේම ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපිට යම් කිසි ප්‍රමාණයක් හම්බ කරන්න වෙනවා, පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඒ සඳහා මේ දැඩිශේ බැඳගෙන ලාභ දෙන්නම්, සැප දෙන්නම්, සස්කාර දෙන්නම්, සම්මාන දෙන්නම් කියලා මේ බැඳගෙන ගහන ගැහිල්ලට ඒ ඒ තෘෂ්ණාවගේ ගෙවන් වෙන පෙතක් තියෙනවා මම ගත කරලා තියෙනවා බුදු වෙනකම් ගත කරපුවා 35ත් ඒකට සාක්කියක් දසපාරමිතා පොරොන කර ගත කර ජීවිතත් එක සාක්ෂියක් ඒ නිසා මින් ඉදිරියට ඔය පෙන්ලා දෙන ගැලවුම් මාර්ගයේ දිගේ ඒක නැවත නැවත බහුලීගත වෙන විදිහට ජීවන රටාව සකස් කර ගන්නයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ඔන්න ඔය හතර පෙන්ලා දීමටයි මම මේ ආවේ. මොකද ඒක අත්ත් සංහිතයි ධම්ම සංහිතයි ඒ කරන කෙනාට අර්ථයක් සලසනවා. අපි මේ අර්ථ ශාස්ත්‍රය කියලා අද උගෙන ගන්න කුණු හරි නෙවෙයි. මේ ජීවත් වෙන්න ඕනේ අපි. අල්පේච්ඡව නිහතමානීව ජීවත් වෙන්න ඕන. නමුත් ඒ සඳහා නිකන් අඳහැර පෑම්, කියා පෑම් තමයි වෙනද ප්‍රචාර අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිදි තිබුණු ක්‍රමේ. ඒ වගේම ධම්ම සංහිතයි ඒ ක්‍රමයේ ඉඳද්දී නිවනට පෙත තියෙනවා. මේ වගේ අඳාර පාගෙන ලෝකෙට මේ කෑපෝ සංගහගෙන යන එකේ දුකට පාර වගේම ඒ නිසා ධර්ම සංහිත භාවයක් තියෙනවා. ඒ වගේම ආදි භ්‍රමචාරීකයි මට මේ කාල බිල බඩ වඩනවට වැඩිය බණක් භාවනාවක් කරන්න ඕනේ. ආධ්‍යාත්මයක් තියෙනවා. අපි මේ ගෙවල් දොරට ඉඳලා ගෙවල් වල රජු වගේ ගත කරාට ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. ඒ ලෝකවල සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අසහනෙන්තර මිනිස්සු ඉන්නවා කියලා භ්‍රමචාරීට පෙළඹෙන ගතියක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය අහනකොට. ඒ වගේම ඒකාන්ත නිම්බිදාට විරාගයට නිරෝධයට පිට සාදනවා. ඒකයි සර්වඥාතික පණිවිඩය. ඉතින් ඒක පොට්ටපාදට විස්තර කරන්න ගියාම පොට්ටපාද ඒකටත් අහනවා. ඇයි ඔබ වහන්සේ ඒ පණිවිඩ දෙන්නේ කියලා. ඉන් සර්වඥාන සිද්ධාර්ථක සාධාරණීකරණය කරන්න මේ පොට්ටපාද කියන්නේ ගීකේ හරපු එක. පොට්ටපාද කියන්නේ සම්පූර්ණ ජීවිතයේ ආධ්‍යාත්මික ගත කරපු එකනේ. නමුත් බුදුහාමුදුරෝ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය දේශනා කරන බුදුහාමුදුරට හිටු ගන්න. බෞද්ධයෙක් හම්බුනොත් මම කියන්නේ බුදුහාමරණ ගහයි. උභාන්ති අපිට ඕන කරලා තියෙන අපේ සියලු සැප සම්පත් ලබලා දෙන්නයි, දරුවට ස්කෝලර්ෂිප් එකක් අරන් දෙන්නයි, ඉංග්‍රීසි කර ගන්න රට යන්නයි. උභාන්ති දැන් මේ මොනවද කතා කරන්නේ කියලා. අද බෝධි පූජා දෙන කෙනෙක්ගෙන් අහන්න බලන්න බොහොමලුවර කියලා මොනවද ඉල්ලන්නේ කියලා බුදුහාමරණගේ. ගෑනිට බබෙක් හම්බෙන්න ඕන කියනවා. දරුවට රට යන්න ඕනයි කියලා කියනවා. මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න තියෙනවායි කියලා කියනවා. ඒ නිසා ආර්ය පරිශ්‍රණයේ අද තියෙන නිවන් දකින්න නෙවෙයි. මේ බුදුහාමුදුරෝ සාක්ෂි කරගන්න හදන මේ වගේ වැඩ. ඊ පොට්ටපාදාර විදියට අහපේගෙන අහන්න දෙන්නේ නැහැ. මේ බුදුරජාණන්සේ තමන්ගේ පන්සලට වැඩම කරලා සුවාගතක් කියලා වාඩි කරවගෙන බුදුරජාණන්සේ චතුරාර්ය දේශනා කරනට අහනවා ඇයි ඔබ වහන්සේ ඒක දේශනා කරන්නේ කියලා. ඒ නිසා මේ මෛත්‍රී බුදුන් දකින්න ඉන්න කෙනා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කහම මොනවා ආයි කියලා හිතේ. අඳුරගන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා. මේ දේශනා කරන චතුරාර්ය සත්‍යය කියලා. මේ ආයෙ මට අනුකම්පාව නිසා කියලා පයින් වැඩි බුදුහාමුදුර කියලා. මොනම දෙයක් අත අපේ තකතිරුකම අපේ මාන්නකාරකම සත්‍ය ඇවිල්ලා ගෙදෙට්ට ආවට පස්සෙත් අපි ප්‍රශ්න කරන මොකද තම සුළු වෙලාවේ ආවේ. ඇයි තමයි ඔහොම ආවේ? මේ බුදුන් වැඩියත් එච්චරයි. ඉතින් මේ නිසා තමයි බලංගොඩ ආනන්දමයිත්‍ය හම්දෝ ලියලා දුන්නා 56 ආටිකල බුදුහාමට අනේ හිමියනි නොවැඩිනු මැනේ. ඉන්න නම් එපා බැරි වෙලා ලංකාවට බෞද්ධ රටක් කියලා ආවොත් නම් බුදුහාමට අඩිය තියන්න හිතෙන්නේ කරන පාහර වැඩ. බුදුහාමගේ නාමයට කරන පාහර වැඩ. පාහර නෙමෙයි ඉතින් නොදැනුවත් කරනවා. මේ පාරක් තියෙන බවක් දන්නේ නැහැ. බුදුහාමුදුරෝ සාක්කිර තියාගන්නවා කාමී සඳහා. බුදුහාමුදුරෝ සාක්කිර තියාගන්නවා අපිට මේ මේ අවශ්‍ය කරන කාම ගුණයන් වර්ධනය කරගන්න. ඒක ලාභ වෙන දෙයයන් ඕගොල්ලන්ගේ දෙයයන් හන්සට අපේ බුදුහාමුදුරෝ හරිසෝක් ඉල්ල දිල්ලන දේ දෙනවා මොනවද දෙන්නේ බබා නෝනට බබෙක් හම්බ කරලා දෙනවා දුවට රටේ හන්ද ස්කෝලර්ෂිප් එකක් හදලා දෙනවා මට ඉංග්‍රීසි ටිකක් උගන්වලා දෙනවා බිස්නස් හරියන්න අපිට ආශිර්වාද කරනවා කියලා ඒක නිසා බලංගොඩ සංසිලිතනවා අනේ හිමියනි නොඅඩිනු මැනේ දැන් ආවොත් බුදුජානන්සේට මේක පිළිබඳ දැක්කට පස්සේ බලුවමනයක් වගේ පේන්න තියෙනවා ඒක නිසා මේ පොට්ටපාදට කියපු බණ ආනන්ද ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන ඒක ධර්ම සංගායනාවට ඇතුල් කරා. මොකද බෞද්ධ අබෞද්ධ කියලා කිසි වෙනසක් නැහැ සංඥාවේ තියෙන තන්නේ පටලවිල්ල. තන්නේ ඔළුවෙන් හිටගෙන ඉලක් තියෙන. ඒ නිසා මේ සංඥාව සුද්ධ කරනවා කියන එක පිහියක් කරන පවුවට තමලා යන ගන්නවා වගේ. මොකද අපි මෙතෙක් කල හම්බ කරලා තියෙන හැම දෙයක්ම අපිට තණ්හා වැඩි කරන්න, මාන්න වැඩි කරන්න, දුක දෘෂ්ටිය වැඩි කරන්න යනවා මිස අපි මේ කරගෙන යන වැඩේ කාපු රාත්තල් ගන්න කොච්චරද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒකෙදී බෞද්ධයි බෞද්ධයි කියලා පැවිදි උපැවිදි කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් ਸਰවඥාන්සේ සිද්ධ වෙන්නේ මේ වගේ 6 4 මත වෙන අන්ධබාල ජනතාවක් එක්ක ඒ සංඥා පිළිබඳ ඉතාම විසදතාවයකින් මෙයා ඉන්නේ සංඥාව පටලවාගෙන එයාටම කණ්ණාඩියක් මොනට අල්ලන්න ඕනේ බෝලුවෙන් හිටගෙන ඉන්න කියලා පෙන්නනවා. එහෙම නැත්නම් එයා හිතන්නේ බුදුහාමුදුරුවෝ හිටගෙන ඉන්නේ කියලා. ඒකයි බුදුහාමුදුරන්ගේ මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් සමන් හිතුවාද මේ පසුබිමේ අපි කොහොමද අපේ ශක්ති ප්‍රමාණයට අපේ තියෙන සංඥා විපල්ලාස කපාගෙන මේ දුක්ඛ සත්‍යයයි අපි දන්න ක්‍රමයට අපි කොහොමද සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් මේක තහවුරු කරගන්නේ. එතකොට මේ දුකට සමුදය හේතුව මේ තෘෂ්ණාව අපි දැනටමත් දන්නවද එහෙම නැත්නම් අපි ඒක ඇත්තටමත් ඒකත් එක්ක සටන් ප්‍රකාශ කරලා තියෙනවද යුද ප්‍රකාශ කරලා තියෙනවද නැත්නම් අපි තෘෂ්ණාවගේ සුවචකී කරු බැලියොද සුවචක ඊතරු දාසයෝද එහෙම නැත්නම් කඹරන බත් බැලියෝද කියනක දැනගන්න. ඊට පස්සේ බුදුජානකේ පෙන්වන ওই Nirodhe ඔච්චර ඈතද කියන එක. අපිට පෙන්නේ Nirodhe Nirodha සත්‍ය නැත්නම් නිබ්බාණය කියන එක අම්මෝ අපිට නම් බෑ අපි මේ පවුල් කන ගිහියෝ. අපි පව් කරන මිනිස්සු අපිට කරන්න බෑ කියලා හැම වෙලාවෙම ඒක ඉහළට දාලා දේවත්වයටපත් කරලා ඈත තියලා වඳින්න පටන් ගන්නවා. නමුත් දුක්ඛ සමුදය කියන තෘෂ්ණාවයි නිරෝධය දෙන්න අතින් අත අල්ලගෙන ඉන්නවා. තෘෂ්ණාවක් යම් තැනක තියෙනවා එතන ඒකාන්තෙම නිවනක් තියෙනවා. නිවනක් යම් තැනක තියෙනවා ඒක පැටලව ගත්ත ගමන් එතන තෘෂ්ණාවක් තියෙනවා. ඒ නිසා අපිට තෘෂ්ණාව හොඳට තේරුම් ගත්තා නම් තෘෂ්ණාවේ එහා පැත්ත, පේන්නේ නැති පැත්ත, හේව නැල්ල තනි කරගෙන යනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා තෘෂ්ණාව දුරු කරන්න නෙවෙයි ඕන වෙන්නේ. තෘෂ්ණාව හොඳට හාත්පස තේරුම් ගන්න. දැන් අපිට ආගම විශ්ින් කරලා තියෙන තෘෂ්ණාවට ද්වේෂ කරන්න උගන්වලා. ඒකෙන් කවදාකවත් බෑ තෘෂ්ණාව විනිවිදින්න. තෘෂ්ණාව ඇති හැටිය දකින්න තෘෂ්ණාව ඇති හැටිය දකින්න නැතු එයාගේ එවනල්ල කොහොමඩක් අදකින්න බෑ. එයාගේ පිටපැත්ත කොහොමඩක් අදකින්න බෑ. එහෙනම් අපිට තෘෂ්ණාවට රංගනයක රංගන්න ඉඩ හරින් දෙනවා. රංගනය කළා බලන්න ඕනගේ පස්සපැත්ත මොකද තියෙන්නේ කියලා. මුන්න නටන්නලා පස්සපැත්ත බලනවා වගේ. මොහියේ නටනකොට පස්සපැත්ත බලනවා වගේ රංගනය රංගන්න දෙන්න. ඒක නිසා හික්මීමක ඉඳගෙන ඒකට හිත ගන්නකොට සමුදේ සත්‍යයි නිරෝධ සත්‍යයි දෙන්නට දෙන්න අත්වල බැඳගෙන ඉන්නේ. උගා තණ්හාව කියන තැන නිවන හොඳටම කිට්ටු. මේකේ තියෙන බලන දෘෂ්ටි කෝණය. බලන ඒ සංඥාව හරිගස ගත්තා නම් බුදු දහම ඉතාමත්ම දක්ෂය යෝගේ ගැඹුරු තද්ද බල ආසාදනයේ වෙන තුරු තෘෂ්ණාව තියෙන තැන ගිහිල්ලා උන්වහන්සේ ටක් ගාලේ කහරවලා පෙන්නවා. ඔතනම නිවන තියෙනවා. මේක හොඳට අවබෝධ කරපන්. අවබෝධ කෙරුවේ නැත්නම් ඔය ආලෙක් වෙනවා. දාසෙක් වෙනවා. බත් බැලෙක් වෙනවා. මේක අවබෝධ කරපු ගමන් තෘෂ්ණාවගේ බල බිඳුන අණු කැඩෙනවා. තෘෂ්ණාව සුවච වෙනවා. ඒක එහා පැත්තේ නිවන කියනවා. හැබැයි ඒකෙන් වැඩේ ඉවර නෑ. ඊට පස්සේ මේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා හැම තෘෂ්ණා කරන තැනකම නිවන තියෙනවා කියලා දැක්කට පස්සේ තෘෂ්ණා විනිවිදලා නිවන දැක්කට පස්සේ ඒ නිවන ගෙට ගෙවද්ද ගැනීම සඳහා ගෙදෙට්ට ගෙනලා වාඩි කරව ගැනීම සඳහා උඹ ජීවන රටාව සකස් කර ගන්න ඕනේ. මේ වචන සකස් කර ගන්න ඕනේ. මේ ක්‍රියා සකස් කර ගන්න ඕනේ. මේ ජීවන නැත්නම් බඩ රස්සාව සම්මා ආජීවය සකස් කරනවා. ඒකට අර ඒ දර්ශනය විතරක් නෙවෙයි ඒ ජීවනයේ සුවය ඒක තමන්ට අපගේ බුදලේ දරුවන්ට දායාද වෙනවා හම්බ වෙනවා වගේ ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. ඉතින් මේකේ තියෙන ප්‍රායෝගික ගැඹුර තමයි නිවන දැක්කට පස්සේ තමයි නිවන් මාර්ගය තේරෙන්නේ. නිවන් දකින්න නැතුව නිවන් මාර්ගයක් හොයන්න හදනවා කියන එක අහසට ඉනිමම පිටපතිනවා. ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවකදී අපි කරන්න දන්නේ මේ නිවන තෘෂ්ණාවගේම නියුන් සහෝදරෙක් බව. නිවනත් එක්කමයි තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාවත් එක්කමයි නිවන තියෙන්නේ. තෘෂ්ණා කරන හැම තැනකම අපිට ගොජ දාලා පෙන්වන ආරම්භයේ වෙනුවට ඒකේ නිමාව දකින්න ඕන. නිරුද්ධ වෙන පැත්ත දකින්න ඕන. ඡේ වෙන පැත්ත දකින්න ඕන. ඡේ වෙන පැත්ත දකින්නකොට යම් ප්‍රමාණයක ශ්‍රීයූතිය පාගන විභූෂණ පාගන තෘෂ්ණා වෙනවද? ඒහා සමාන නිවනක් විභූෂණ පාගන දක්වන්න පුළුවන්. ඒ නිසා අන්තිමට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනට එනකොට මේ තෘෂ්ණාවයි මේ නිවනයි කියලා දෙකේ කිසි වෙනසකට සැලෙන්නේ නැතුව තෘෂ්ණාවේ එනකොට බය වෙලා දුවන්නෙත් නැහැ ලැජ්ජ වෙන්නෙත් නැහැ ඒ විනිවිද දකිනවා කොහොමද මම මේ 16ක් වගේ මෙවට ඇලි බැඳගෙන ඉන්නේ මොකෙන්ද මම බැඳලා තියෙන්නේ මම අටලවල තේරුම් ගත්ත නිසා ඒක හරියට තේරුම් ගත්තොත් හරියට ඇස්පින්නදි මිනිස්සෙක් චීන කන්නඩියක් දාලා බලනවා වගේ වෙන දර්ශනයක් ඇති කර ගන්නකොට බුදුන්සේ පෙන්වන්නේ අන්තපනුසේ මේ ඇහෙන අයට මිනිස්සු ආයතන දාලා සැරසෙනවායි කියලා. අලුත් ඇඳුම් අඳිනවායි කියලා. ඉතින් යා සල්ලි දෙන මිනිස්සුන්ට දෙනවා යාට හම්බෙච්ච ඉක්මනින් හම්බෙච්ච සල්ලියක්. අනේ මට පිරිසුදු වස්ත්‍රයක් කරන් දීපන් මට රාජ සභාවකට යන්න ඕනේ. රජ දක්මකට යන්න ඕනේ කියලා. ඉතින් අර මිනිසයා මේ මේ පොට්ටයානේ මේ වගේ දිරච්ච කුණු රෙද්දක් ගෙනත් දීලා අර සල්ලි ටික අරගෙන මේ සන්තෝෂ ගුණ දැන් වහට ලස්සනයි. ඔය කබාය අන්තර්පති හරි ෂෝක් ඕක තමයි කියලා පෙන්නනවා. ඉතින් ඒකට සත්පුරුෂෙක් හරි හරි කියනවා ඔබ සල්ලි වීදම් කරනවනේ මනුස්සයෝ ඇඳුම ලස්සන කරගන්න නෙවෙයි ඇස් පාද ගන්නයි. ඔබ ඒක නිසා ඕක පැත්තක තියලා ලස්සන කියලා පැතිරලා ඇස් දෙක පාදගන්න. ඊට පස්සේ කියනවා නේ වින්න දාන්නේ මට ඒක තේරෙන්නේ නැහැ මං හිතුවේ නෑ අස්පාදන්න පුළුවන් කියලා. නෑ නෑ ඔක අස්පාදන්න පුළුවන් උඹ ඔහොම හිටපන් මං අස්පාදන්න කියලා එයාට පෙනීම ලැබුණාට පස්සේ යාට පේනවා මම මේ ඇඳගෙන ඉන්නේ මොකද්ද කියලා. විශාල වියදමක් කරලා ඇඳගෙන ඉන්නේ අර ප්‍රෝඩාකාරයෙක් කෙනෙක් දීපු ජරා කබායක්. එතෙක් කල යාට වුණනේ පොට්ට උනාට කමන්නේ ලස්සන වෙන්නයි. නමුත් සත්පුරුෂයෙක් කයිලගෙන මිනිස්සු ලස්සනින් ඇති කරන්නේ ඇස් දෙක පාදගන්න. ඇස් දෙක පාද ගත්තට පස්සේ උඹට පෙනීමේ දිගහ පාගන්න. පෙනුනට පස්සේ උඹට පුළුවන් පිරිසුදු වෙන්න. එහෙම නැත්නම් අපිට පිරිසුදු වෙන්නේ නේ අල්ලපු ගෙදර එක්කනා කියන දාඩ තමයි. අල්ලපු ගෙදර එක්කනා අපි පිරිසුදුට කැමති නැහැ. අපි නෑයවත් කැමති නෑ පිරිසුදු වෙනවා. අපේ කිට්ටු අන්තිමවත් කැමති නෑ පිරිසුදු වෙනවා. මොකද හොරිය නිච් එක කැමති ඔක්කොටම හොරි කියනවා දකින්න. ඒ නිසා මේ ගමනේ යනකොට අපිට අවශ්‍ය වෙනවා මේ සංඥාව පටලවා ගත්ත අන්ධ බාල ජනතාවක් එක්ක ඒකට නිඳ කරන්න ඕනේ නෑ. ඔය පටලවා ගත්තොත් මටත් ඔච්චරයි. ඇයි මේ තෘෂ්ණාව හරහා බලන්න බැරි? Taman ආස කරන දේ ඒ ආස කරන්න එක ප්‍රශ්නයක් නෑ. මේ දේ මේ ආසාව කියලා දේ එකක් ඒ දේට තියෙන ආශාව එකක් කියලා කෙහෙල් ගෙඩියක පොත්ත ගලවන්න වගේ අපි මේ ඇලි බැඳගෙන ඉන්න හැම දෙයක් දිහාම ඇයි මේකට අපි මේ විදිහට දිවා රාත්‍රී මේ දිනචරියාවක් හදාගෙන මේ ඇලි බැඳගෙන ඉන්නේ මොකින්ද මේ බැඳෙන්නේ මගේම සංකල්ප නිසා දේ එකක් ඒ දෙක තියෙන බැඳීම එකක් ඉතින් බුදුරජාණන් කියනවා දේවල් වල කෙලෙස් නෑ ඔයඹේ තියෙන බැඳීම තියයි තියෙන ඒකත් උඹ වැරදි සංඥාවින් තාක්කල් හිතන්නේ මේක ලොකු ජයග්‍රහණයක් මේක ජාතික හැඟීමක් මේක ආගමික හැඟීමක් මේක මගේ නෑදෑකමක් මේක මගේ යුතුයකමක් කියලා අපි අපි විසින්ම සාධාරණීකරණය කරගන්නවා ඉතින් මායя යම රජුරෝ ඉතින් ඔලො පොලො පොලො පොපල ගාලා hina වෙනවා මේ අමනියෝ මැරෙනකොට ඔය මොකක්වත් නැතුව ඉඳලා ඉන්නකන් අරක මේ කුණ බදාගත්ත කබරේක් වගේ කකා ඉන්න හැටි ඒක ඒවදුවර කමන්නේ ඒ කණේකට සාධාරණීකරණය කරන්න හැටි අල්ලපු ගෙට නැති විදිහට මම මේ යුතුයකම් ඉෂ්ට කරනවා ඒ මරනකොට බල්ලෙක් වගේ මැරෙන්නේ. හරකෙක් වගේ මැරෙන්නේ. තිල් දෙනෙක් වගේ මැරෙන්නේ. ඔය එක්කෙනෙක්වත් අපිට තඹේක අනුකම්පාවක් කරන්නේ. මම මේ ද්වේෂයෙන් නෙමෙයි කතා කරන්නේ. මේ දුක්ඛ සත්‍යය. බුදුන් කියන ජාතිපි දුක්ඛ. ඔබ වෙන තැනකට ගිහලා දේවාත්මයක් පතනවනේ. රාජකීය ආත්මයක් පතනවනේ. සිටු ආත්මයක් පතනවනේ. එහෙම නැත්නම් මහා මාත්‍ය පතනවා කියලා ඔය හැම එකේදී උප්පත්ති දුකයි. මොන්නම තැනකවත් ප්‍රසූතියේදී සැපක් කියලා දෙයක් නැහැ. නමුත් අර පොඩි එකාට කතා කරගන්න බැරි ඉඳා ඌ චරයයස් ගාගෙන එළියට එනවා. කොයි එකත් එච්චරයි. කොයි එක වදන කොටත් බලන්න ඔය වදන ෆොටෝ එකක් ගන්න බලන්න ඔය කාම සේවනයක්වත් ලස්සනක්වත් මුකුත් නැහැ. ඒක තන්නේ කර අඳුරු කාමරයක කරන්නේ මූණ දිහා බලන්නේ බෑ කාටවත්. අඬාගෙන අපි මේ ලෝකෙට උපදින. තිරදෙනෙක් උනත් එච්චරයි, දෙයියෙක් උනත් එච්චරයි, බ්‍රහ්මෙක් උනත් එච්චරයි. ඒ දුක, ಜಾති දුක සංසාරගත රෝගයක් විදිහට බුදුන් සංයම කරන්නේ අද ඉන්න වෛද්‍යවරු මුල්ලේ. ඔය කාටවත් හීනකින්වත් හිතන්න බෑ මේක අරිඹුවක් වෙනස් කරලා. සංසාර දුකේ තියෙන පළවෙනි දුක, ಜಾති දුක දන්නවනම් අපි අනේ සැපවත් ආත්මයක්, දේව ආත්මයක්, රාජකීය ආත්මයක් නෑ. කොයි ආත්ම කිව්වත් ඒක දුකම තමයි. ඒ නිසා ಜಾති දුක දන්නවනම් මේ නිවන් ලැබලා මේ පින් කරලා දිවි ලෝකයන්ට අර සැප ලබන්න මේ සැප ලබන්න ප්‍රාර්ථනා කරනවා කියලා කියන ජාති දුකක් පතන. හැබැයි හරියටම හම්බ වෙනවා. පැතුවොත් නම් ෂුවර් හම්බ වෙනවා. ඉතින් මේක හම්බුණත් එකයි ඒක හම්බුණත් එකයි තෙලෙන් බැද්දත් කොබෙයියා කියලා. මැද්දත් කොබෙයි දුක තමයි. ඊට පස්සේ අහනවා අනේ අපරාධේ මීට වැඩි අල්ලපු ගෙදර ඉපදුර නම් හොඳයි. අර දිවි ලෝකේ ඉපදුර නම් හොඳයි. මේකේ වුණා කියලා. ඒ හම්බ වුණාට පස්සේ ලැබිච්ච එක පිළිබඳව කනගාටු වෙනවා. දැන් අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේ. දැන් අපි ඉන්නේ මනුසාත්ම භාවය ලැබිලා. දැන් අපි ඉන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිලා. කන දේවනාදී අපිට අංග පුලාවසයිතෝ තියෙනවා. ගිහලා බලන්න නැති බැරි මිනිස්සෙක් නැත්තම් අංග විකල කෙනෙක් දිහා බලන්න. ඊට පස්සේ අපිට ක්ෂණ සම්පත්තිය තියෙනවා, සල්යාන මිත්‍රාශ්‍රය තියෙනවා, ධර්මයේ තියෙනවා, ඕනම් පැවිදි වෙන්න පුළුවන්. මේ ඔක්කොම තියෙදිත් එක එක සන්තෝෂෙන් ඉන්නවා. යෝ නැති ගැන හිතන්නේ. අවුද්දෝත්පාද කාලේ කරනවා නම් අපිට මේ කතා කරන වෙලාවක හම්බ වෙනවා. මනුසාත් භාවයක් නැබෝ ලන්දේ කකා ලන්දේ ජීවත් වෙන තිරසනෙක් වුණා නම් මොකක්ද හම්බ වෙන්නේ? ඒකම ඇහකන දිවනාසේ නැතුව අපිට අංග පුලාවක් නැතුව දුර්වල වුණා නම් අපිට ආධ්‍යාත්මය ගැන මෙහෙම ඉඳගෙන බණහන් හම්බ වෙන්නේ. අපිට සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැත්නම්, පැවිද්දක් නැත්නම් කොහෙද ඉන්නේ? ඒ ඔක්කොම හම්බෙලත් අරිඹුවක හැපක් තියනවාද කියලා බලන්න. එකෙකුට කියන්න පුළුවන් දත උසල නෑ නෑ මම නම් ඉන්නේ හරි ජොලිය කියලා. ඉඳී බිව්වට පස්සේ ඉදි ගුඩු ගැව්වට පස්සේ ඉදි ගෑණියගේ බඩ උඩ ඉන්නකොට මම දන්නවනේ කින් කොහරද යන්නේ කියලා. ඒව දින මිනිස්සුන් කෑ ගහලා කියන උඹලා මේ පන්සල් වලට ගිහලා කායට නොකම් මොකද දුක් විඳිනවා අපි නම් ජොලියේ ඉන්නේ අපි හන්දාට බීලා ටිකක් කාලා නටාගෙන ඉන්නවා කියලා. නමුත් ඒගොල්ලෝ දන්නවා අපා දුකක ඉන්නේ කියලා. ඊට පස්සේ ජරා දුක උප්පත්ති චිත්තක්ෂණේ ඉඳලම ජරාවටපත් වෙනවා. අපි හිතන ජරාවටපත් වෙන 60 පැන්නට පස්සේ කියලා. දරුවචනද කියන්නේ ඉපදිච්ච වෙලාවෙ ඉඳලා සීඝ්‍ර වර්ධනයක් අපි එක ජයට ගන්නේ. දරුවා නැගිටලා අතපය හදිගසනින් නොනොත් එතනින්ම තමයි දිරිම පටන් ගන්න. 40 50 පැන්නට පස්සේ ඔන්න ආමරැලි වැටෙනකොට, කෙසි දෙනකොට, දත් වැටෙනකොට ඒක ජරාවක් කියලා පේනම ජරාව කියන වචනේ අදහස මේ තියෙන එක බෝරනවා. තියෙන එකට නිකන් ඉන්නම බෑ. ඕර්ජයක් හටගත්තොත් ඒක මෝරණ ගතියක් තියෙනවා. ඒක ජරා ජරාති උනේ ඊට පස්සේ ව්‍යාධිය කියලා වෙනම එකක් තියෙනවා. ලෙඩ රෝග ආසාදන වෙනවා හදිසියන්තු. එතකොට අර ඇතිවෙච්ච ජරාව ව්‍යාග්‍රීව තිත්තති ජරා පරිතරජයන්ති. ජරාව ව්‍යාග්‍ර දේනුවක් වගේ ගර්ජනයකතෝ කනතෝ මරණ කීක ගොරෝ ගොරෝ ගොරෝ ගොරෝ පිටිපසටලා ඉන්න ලද්ද අවස්ථාවේ කන. jigitōm ජරාව වෙන. ඒ අතරේ ව්‍යාධිය අර දුර්ලකම හරහා හම්බුච්චලා පහළ වෙනවා. මේ ළඟදී ඊමේල් එකක් කියලා තියෙනවා. හැම කෙනෙක්ගේම ඇඟේ පිළිකාසයිල තියෙනවා. ඒ පිළිකාසයිල හැම වෙලාවෙම පහර දීදී ඉන්නවා. අයියාති තියෙන එක නම් පිළිකාසයිල අයින් කර කර අයින් කර කර යා කොහොම හරි බේරෙනවා. අපි ඒ ප්‍රතිශක්තිය නැති වෙච්ච ගමන් ඒකවිල වහලා. ඊට පස්සේ ඒක වැඩෙන්න පටන් ගත්තොත් දොස්තර මහත්තයා කියනවා දැන් ඔන්න පිළිකාවක් දෙනවා මාස දෙකයි ජීවත් වෙන්න ඔලිය බොහොම ශීක්‍රින් වෙන්න තාම මාස දෙකකින් මැරෙනවා. මේ කතා කරන දොස්තර ගාවත් පිළිකාසයිල තියෙනවා. ওই මාස දෙකට ඉස්සෙල්ලත් අපේ පිළිකාසයිල තිබුණා. අපිට පුළුවන් වෙලාවේ අපිව තල්ලු කරගෙන ඉන්නවා. ගොන් දෙන්නේ පෙල්ලායක කකා වුණේ ඒක උන්කින් එකේ ක්වලිටිය නැතුව වැඩි වැඩි. වලිගිය ඇති ගුණා මැසන්න වැටදුනි. දුප්පත්කමත් වලිගිය නැති ගුණා වැඩි. ඔයගොල්ලෝ දෙන්නම තමයි එකක් පිළිකා තියෙනවා එකක් නැහැ. පිළිකා තියෙනවා කියලා කියන්නේ ඌට මැස්ස වල එලව ගන්න විදියක් නෑ වලිගිය නෑ. මැස්ස වලිගිය තියෙන එක බොහොම දක්ෂව වලිගවන්නම තු වලිගවන්න කියන්නේ දුක. ගොනකොට ඉන්න පුළුවන් ඒ වගේ වලිගවන්නේ නැතුව ඉන්න බෑ. ඒ වගේ හැම වෙලාවෙම මේ විස බීජ සෛල අපිත් එක තර්ජනයක යුද ප්‍රකාශ කරගෙන ඉන්නේ. අපි මේ විභූෂණේ පාගෙන තල්ලු කරන අලුගස හදාගෙන ඉන්නකම් හොඳයි. මොක කවදා හරි කියලා පාත් වෙච්ච දවසේ ආයෙන මුරුමුරු ගාලා අන්න පටන් ගන්නවා. මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න ඕන කෙනකින් අහන්න බලන්න මේක ධන දෙයක් අරිබුවක් වෙනස් කරන්න පුළුවන්ද කියලා. ওই විඳවන විඳවිලි එහෙමනම් අපිට මේ ලෙඩ අඩු වෙන්න එපා. හොස්පිටාල වල ඇඳවල් හිස් වෙන්න එපා. වැඩි වෙනව මිසක අඩු වෙනවද? හොස්පිටාල ගන්න අඩු වෙනව වැඩි වෙනව මිසක අඩු වෙනවද? ලෙඩ රෝග වැඩි වෙනව මිසක අඩු වෙනවද? ඒ මන්දිවල වෛද්‍ය සාස්ත්‍රයේ ලෙඩ රෝග දෙනවා. බුදුන් කියනවා මේක මොන જાතිකවත් මේ ව්‍යාධි දුක විනාශ කරන්න බෑ. මේක මේ චතුරාර්ය සත්‍ය වගේම ජාති ජරා ව්‍යාධි මරණ දුක. ඒ අන්තිමට ඉවර කළ මැරෙන වෙලාව බුදුහාම කියන සාන්ති කරයි ඉවරයි. නමුත් මිනිස්සයා හිතන්නේ මොකද අම්මෝ තේරපත් කළා මැරුණා කියලා ඉසත බඳගෙන අර. ඒ චිත්තක්ෂණේ විතරයි අර දිනුන බරවීම තියෙන වෙලාව. නිරුද්ධ වෙන වෙලාව. ඒක අපිට වෙන්නේ මහා මහ ව්‍යසනයක් විදියට. ඒ මොකද මේ සංසාරේ තියෙන මේ දුක පිළිබඳ නොදැනීමට අපි ඒ තරම් ප්‍රේම කරනවා. ඒක පෙන්වන්න ගියාම වක්කාර වෙනවා. ඒක පෙන්වන්න ගියාම ඔඩුව තෝන්තු වෙනවා. මෙව්වද බණ කියන්නේ අපි මේ බණ අහන්න ආවේ ටිකක් ඔය පැත්ත කරලා සාන්තිවර අහගෙන ඉන්න මෙව්ව ඇහෙනකොට ඔය ඉස්මොල දාන්න ගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙකුට තේරෙන්නේ නැහැ ගැඹුරුයි කියලා කියනවා මොකද්ද තේරුම් ගන්න ඕනේ නැති කම නිසා. ඒ නිසා මේ හතර ජාති ජරා ව්‍යාධි මරණ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි විදුක්ඛ මරණ විදුක්ඛ අපේ සංපයෝග දුක්ඛ. අපි මේ ජීවිතන ලෝකයේ බොහෝ දෙනා දුස්සීලයි. ඒක පිළිබඳ බුදුරජාණන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. බොහෝ දෙනා දුස්සීලයි. එවැනි කෙනෙක් එක්ක හම්බුන වෙයි ඉන්නන ගස්කල් එක්ක ඉන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ. රුක්කමූලගත වෙන්න ඕනේ. මනුස්සත් එක්ක ඉන්නවයි කියලා කියන්නේ ආය නෑ අපායට කියලා යමපල්ලොත් එක්ක ඉන්නා වගේ තමයි. මේක බොහෝ දෙනා දුස්සීලයි. ඒතකොට පියේ විප්පයෝග දුක්ඛෝ අපිට ප්‍රියයන්ගෙන් වෙන් වෙන් වීම දුකයි බුදු කෙනෙක් රාතන් වහන්සේ නමක් බණ භාවනා කරන කෙනෙක්ගේ වින් වෙන්න වෙන එක සද්ද ප්‍රති වින් වෙන්න වෙන දුකයි නමුත් අපිට හිතෙන්නේ මේ කාල බීලා හම්බ කරගෙන ඉන්න බෑ හැමදාම භාවනා කර කර හැමදාම ආරණ්‍යගත වෙලා ඉන්න බෑ ඒ නිසා අපි ආසාවෙන් ගෙදර යනවා ඒ ගියද යනකොටත් පශ්චාත්තාප වෙනවා අනේ මේ දන්න කියන හොඳ තැනකට තමයි යන්න කියලා නමුත් නොයා බෑ අර ඇදින ඇදිල්ල මේ තණ්හාවේ ඇදිල්ල නිසා අපි පළපුරුදු අර කක්ක ගොඩට මඩ ගොඩට ආයෙ ගිහලා දානවා ඒ නිසා පියයන්ගෙන් වෙන් වෙන වෙනා දාන්නවා. කවදාකවත් නොදන්නේ නෙවෙයි. නමුත් මොනවා කරන දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා දරුවන් හඳා ගන්නම දරුවෝ කියන්නේ හැම බල්ලෝ જાතියක්. උන් අපිට අපිට වද දෙනවා මිසක අපිට කවදාකවත් නිවනට تعلق කරන්නේ නැහැ. දරුවෝ تعلق කරන්නේ නැහැ දෙමව්පියෝ تعلق කරන්නේ නැහැ. යන මනුස්සයර තියෙන්නේ පිටිපස්සේ ඉන්න කට්ටිය. ඒක නිසා ඒ අනිවාර්ය මරණයටපත් වෙනවා. අප්‍රිය සංවේගයක් සංයෝජනක් මේකේ තියෙන්නේ. ප්‍රියංගෙන් විප්පයෝගය තියෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ රූප එක කටයුතු කරත් වේදනා එක කටයුතු කරත් සංඥා එක කටයුතු කරත් සංස්කාර එක කටයුතු කරත් විඥානයත් කියන හිතත් එක්ක කටයුතු කරත් ඒ පස් දෙනාට වෙනම න්‍යායපත්‍ර පහක් තියෙනවා එකකවත් මේ මගේ සුභසිද්ධිය මගේ අත්ත කුසලය ඒ කට්ටියගේ දින න්‍යායපත්‍රේ නෑ ඒගොල්ල කරන දේ මාව දාස භාවයටපත් කරලා ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න එක ප්‍රධාන වශයෙන් මාව පාවිච්චි කරන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. එච්චරයි එකම කෘත්‍යය. ඒක කෙලින්ම කිව්වා බටේට මානසික විද්‍යාව පිළිබඳ පියාවෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒකම මනුෂ්‍යගේ මුළු හැසිරීම විස්තර කරන්න පුළුවන් කෝ කාමේ. බුදුරජාණන් ඊට පොඩ්ඩක් විස්තර කරලා කිව්වා මේ කාමයේ කියන්නේ දෙන්නේ දෙන්නෙක් ඉතින් එකතු වෙලා ස්ත්‍රී පුරුෂයන් දෙන්නෙක් කරන සංසර්ගයේම නෙවෙයි තීකකින් හමාර කරන එක නෙවෙයි රූප බලන තියෙන ආසාවත් කාමේ තමයි. ශබ්ද අහන තියෙන ආසාවත් කාමේ තමයි. ගන්ධ රස පහළ නිසා බුදුරජාන්සේ ඉන්ද්‍රිය ආස්වාදේ තමයි කාමයට අපි නම් කරන්නේ නැත්නම් ඒකෙන් තමයි සංසාරට බැඳෙන්නේ කියලා. ඒ නිසා බණකොට අපි ප්‍රධාන පිළේ දාසියෝ. කාමයට කාමරාජිනීගේ කාමරාජධානිය බද්බලියෝ. ඉතින් අපි එව්ව එව්ව ආඩම්බරකම් කරකට උපාදි කරගෙන ජීවත් වෙනවා. නමුත් සංසන්දනාත්මක බලනකොට ඒ උපාදානස්කන්ධ පහර තමයි ආශා කරන්නේ. මේ නිසා ਸਰවඥාන්සේ මේ දුක්ඛ සත්‍ය පෙන්නපුවාම බුදුන්සේ දොස් කියනවා බුදුන්සේ නාස්තිකවාදී අකිරියවාදී ජීවිතේ නරක පැත්ත දකින සුභාසින්තනයක් නැති ප්‍රගතියක් නැති නිර්මාණශීලීත්වයක් නැති කෙනෙක් කියලා බුදුන්සේට අනිකුත් ශාස්ත්‍රවල දොස් කියනවා ශාස්ත්‍රෝනේ බුද්ධ අහංකාරය බව දොස් කියනවා බුදුන්සේට ඕන කරන්නේ පදක්කම කෙල්ලලා එල්ලගෙන ඉන්නකොට සියලු සම්පත් ලැබෙනවා නම් එන බුදුහමර පදක්කම කරලා එල්ලගෙන ඉන්නත් ලෑස්ති පච්චක් කොට ගන්න උනන් ලෑස්ති ඒ බුදුහාමුදුරගේ පච්ච කොට කොහම සල්ලි හම්බ වෙනවා. ඒක තමයි බෞද්ධයා මේ දඩ බීම කරගෙන තියෙන නමුත් සර්වඥාන්සේ අපිව නලවන්න පෙන්වන්න ආපු කෙනෙක් නෙමෙයි සත්‍ය සත්‍ය වශයෙන් පෙන්වන්න ආවේ. ඒ නිසාන්සේ දුක්ඛ සත්‍ය පෙන්ලා කියනවා. සමුදය සත්‍ය කියලා කියන්නේ යායන් දන්නා පොණෝ බයිකා නන්දි රාග සහගත. මේ අද මේ ලබන අද මේ විඳින ජයග්‍රහණ වේල කියලා කියමුකෝ. ඒක දිගට පැවැත්වීම සඳහා අපි ළඟ යම් ආශාවක් තියෙනවා. පුනර්භවයක් පිළිබඳව. නන්දි රාගයක් පිළිබඳ මෙච්චර දුක් දෙනාට මොකද? නිලිගිය තිත්ත උනාට මොකද? ඒකේ අන්තිමට හම්බෙන පැණි රස ගැන අපි කල්පනා කරනවා. බුලත්තර කනකොට පැංගිරි උනාට ටිකක් කියලා කෑවට පස්සේ කී රසක් එනවනේ. ඒ නිසා අපිට පැංගිරි පොඩ්ඩක් අත් කරලා. වෙන කොහොම මොන කාම සේවනය කරන්න ගියත් අපි ඒකේ බුද්ධියක් නරකයක් තියෙනවා. නමුත් අපි හොඳ පැත්ත විතර කල්පනා කරලා නන්දියක් ඇති කරගන්නවා. ඒ කහට අයින් කරලා තිත් අයින් කරලා මේකේ රසමස උලක් දකින්න ගතියක් තියෙනවා. අපි ඒක දරුවන්ට පෙන්වන්න හදනවා අපේ ජාතික සංස්කෘතිය කියලා. අපි ප්‍රියයන්ට අපි පෙන්වන්න හදනවා අපි වෙන්නේ මෙහෙමයි කේල් කිටි පොත්තල්ලා කේල් කන්නේ. උඹලත් එහෙම කාපල්ලා කියලා අර නන්දියක් ඇති කරන්න. සංසාර භවය පවත්තන්න. නන්දි රාග සාගත తත්‍ර తත්‍රා විනන්දනී කරවිල්ට වැඩිච්ච බණුව කරවිල්ට ප්‍රේම කරනවා. අපායට ගිය නීති සත අපායට ප්‍රේම කරනවා. ජපානයේ ප්‍රතිච්චක ජපානයට ප්‍රේම කරනවා. ලංකාවේ විචික ලංකාවට ප්‍රේම කරන එකලා අපි දෙන්න ගහගන්න. බුදුරජාණන් කියනවා මොන්න කුණු කන්දල දුන්නත් බදාගන්න තමයි තණ්හාවේ තියෙන්නේ. අසුචියේ ප්‍රතිච සදා අසුචියට කැමති වෙනවා. කිරේ උපන් පණුවක් කිරට කැමති වෙනවා. ඒ නිසා මිනිස්සයා මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා, මගේ වන්ද කියලා, මගේ රසාව කියලා අල්ලන අල්ලනක දුන්න දුන්න දේ බදා ගන්නවා. මේක බුදුන් කරන తත්‍ර తත්‍රාවි නන්දනේ. අපායට කියන්නේ මරණ මරණ එක අපායට කතා අපාය මැරෙන්න කැමතිත් නැහැ. තිරසංඝාත ගිය තිරසං සතෙක් මැරෙන්න කැමති නෑ. අපිට නම් පේනවනේ මො දුක් විඳින්නේ කියලා. ඒ උනාට ඒ තිරසංඝාතයෙන් බැලට කැමති නෑ. ඒ වගේ ඒ අල්ල බදා ගැනීම රත් වෙච්ච කබලකට අමුමස් කැලක් දන්නවා වගේ කියනවා. චර චර චර චර ගාලා අල්ල බදා ගන්න එක තමයි කරන්නේ. මේක තමයි තණ්හාවේ ස්වභාවය. ඉතින් ඒක අපිට වෙද්දිම අපි කෙනෙක් දකින්නට ඇති වෙන ප්‍රිය භාවයේ හරහා, තව කෙනෙක් දකින්න ඇති වෙන ද්වේෂය හරහා ඒක දකිද්දිම ඒ හැඟෙද්දිම ඒ සංඥාවේ එද්දිම එතෙන්දිම දැනගන්න පුළුවන් නම් මම මෙයාට ප්‍රියයි අරයට ප්‍රිය නැහැ. මේ ආහාරට ප්‍රිය අරකට ප්‍රිය නැහැ. ආහනේ ආහාරේ පැත්තක තියලා මේ මතුවෙන ප්‍රිය අප්‍රිය භාවය දකින්න පුළුවන්. අපි කිව්වොත් ආනාපාන සති භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. ආනාපානට ප්‍රියයි සද්දයට අප්‍රියයි. ඒසර සද්දේ කෙරේ ද්වේෂයක් ඇති කරනවා හා සමානව ආනාපානට ප්‍රිය භාවයක් ඇති කරනවා. නැත්නම් ආනාපාන භාවනා කරන වේදනාවක් වෙනවා. එනවත් එක්කම ඒ වේදනාවට අපි අප්‍රිය කරනවා, ද්වේෂ කරනවා. මේ නදකින් මෙච්චර දුර ඇවිල්ලා සීලයක් කරලා බණ භාවනා කරන්න ගියම ආනාපානෙ කරන්න දෙන්නේ නැහැ. ඔන්න වේදනාවක් එනවා කියලා ද්වේෂ කරනවා. එතකොට ඔන්න ආනාපානෙ අමතක කරනවා. එහෙම නැත්නම් ඔන්න සුඛ වේදනාවක් එනවා. කාට බලනවා අපේ කී දෙනෙක් භාවනා කරනවද මට විතරයි මේ දුක වේදනාවයි කියලා ඒක අල්ලගන්න. එතකොට ආනාපානෙ අමතක කරනවා. ඉතින් මෙවුවා මේ හිතේ මේ කෝලං එහෙම නැත්නම් මේ සංඥා මේ හඳුනා ගැනීම මේ ලකුණු තබා ගැනීම එනකොටම බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ මේ වගේ බණක් කරා අපිට කියලා දෙනවා. නමුත් භාවනා කරනවා කියලා කියන්නේ ඒක සිදු වෙනකොටම ඒ තමන්ගේ හිතේ පහළ වෙන වර්ණ ගැන්වීම ප්‍රිය භාවය අප්‍රිය භාවය මනාපේ අමනාපේ දෙක දැනගන්න පුළුවන් නම් අපිට තේරෙයි ප්‍රියමනාප අප්‍රියමනාප ඇති නොකරන ලක්ෂිකුත් එකක් තියෙද්දී අපේ හිත අල්ලන්නේම වැඩියෙන් ප්‍රිය කරන වැඩියෙන් අමනාප කරන එකමයි ඔන්න දුක බදා ගන්නවා කියන්නේ ඕකට. එහෙම නැත්නම් අපි තියා බලන බැල්මේදී මනාපමනාප පහල නොකර ලක්ෂ ගණන් දේවල් තියෙනවා. එකකටවත් හිත යන්නේ නිවන තියෙන දේවල් ලක්ෂ ගණන් තියෙන එකටත් හිත යන හිත යන්නෙම වඩාම ප්‍රිය කරන වඩා අප්‍රිය කරන දෙතේ තරම්ම හිත දුකට කැමති. ඒ තරම්ම අපි අප්‍රියයි ප්‍රියයි දෙන්න අතර යුද්ධයක් ප්‍රකාශ කරලා අපි මේ හටන් කරන්නෙම ප්‍රිය දිනවන්න. අප්‍රිය පරදින්න කියලා. දෙන්න පරදුනත් පරාජය දෙන්න පරාජය. ඒ මොකද මේ හටන හරහා ප්‍රිය අප්‍රිය ඇති නොකරන නිවනට යොමු කරන දේ මල පන්නනවා. නිසා ආස්වාද ප්‍රසවාස කරන කොටත් භක්මන ගන්න කොටත් එදින්දා වැඩ කරන කොටත් අපේ හිතට මනාවමනාව පහළ වෙන එක ගැන කනගාටු වෙන්න එපා. ඒක හැටි නමුත් පහළ වෙනකොට දන්නවනේ. මම දැන් මේ මේ නාසනෝදාගත මීහරකෙක් වගේ මේ ඇදිලා යන්නේ පහළ වෙච්ච මනාපෙටයි කියලා. මම මේ ද්වේෂයෙන් කටයුතු කරන පහළච්ච අමනාපයටයි කියනමුත් මේ මනාපමනාප දෙක එතන එතන පහළ වෙච්ච පරිසම්පදර්මයක් මිස කලින් පහළ වෙච්ච එකක් නෙවෙයි. ඒ වෙලාවේ වහා පහළ වෙච්ච මනාපය අපි නාශනව දාගත්ත හරකෙක් වගේ මී හරකෙක් වගේ එහාට අදිනවා එහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා අන්තිමට අපි සුවචකීකරු ගෝලයක් වෙන්න හදන්නේ තෘෂ්ණාවයි මේක නතර කරන්න කියන එක නෙවෙයි ප්‍රශ්නේ මේ බව දන්නවනම් මම මේ කාටද පහඳින්නේ කියලා දන්නවනම් කාටද දාසකම් කරන්න කියලා දන්නවනම් කවුද මේ මගේ මැෂින් එක රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බොත්තම් තද කරන්න කියලා දන්නවනම් කිසිම කෙනෙකුට සතුටුස වෙන්න බෑ මේ ජීවිතේ. මේක තන්නේ කර බැගෑ ජීවිතයක්. මේක තන්නේ කර බද්දලකම. මේක තන්නේ කර දාස භාවයක් තියෙන්නේ. බුදුරජාණන් කියනවා මම කාගවත් දාසෙක් නෙවෙයි කියලා. බුදුරජාණන් කියනවා මම තන තන පහළ වෙන ලා මොද ලා තන දළු හොයා කන ඇවිදින මෝපොව්වේ කුසේ වනේ මං හැසිරෙන කිසිම තැනක බැඳෙන්නේ නැතුව කියලා. මිනිස්සයා කියන එක මගේ ගෑනිට මගේ අම්මට මගේ වස්තුවට මගේ නිලයට මගේ ශිල්පෙට බැඳිලා ඒක ආඩම්බරයක් කරගෙන අන්තිමට මරණලා දකින්න අරක බැඳගත්තත් එකයි මේක බැඳගත්තත් එකයි දෙකෙන්ම එකම සංතැතිය අන්තිමට සිද්ධ වෙන්නේ. නැත්නම් ඒක තේරුම් ගන්නකොට තමයි. දැන් ගීගිය අතහරිනවා කියන්නේ පහන වෙනවා කියලා එකක්වත් අතහැරීමක් නෙවෙයි. ඇයි මේ එක කුණු ගොඩකට විතරක් ආසයි. ඇයි මේ කරවිලේ පැටවෙන පණුවා කරවිලටම කැමති. අනිත් බව දැක්කට පස්සේ තේරෙනවා අපිට manussකම කියලා එකක් තියෙනවා මේ ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් හැබැයි එකකට බැඳෙනවයි කියලා කියන්නේ අපි විහිංසාප කරගන්නවා ඊතුරු විකල්ප තේරම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒකට වෙන කවුරුත් උහුණියම් කරන්න ඕනේ නැහැ. කතෝලික මිනිස්සු අපිට උහුණියම් කරන්න ඕනේ නැහැ. මුස්ලිම් මිනිස්සු අපිට උහුණියම් කරන්න ඕනේ නැහැ. අපි විහිින්ම මොකද්දෝ එකක් හරි කියලා අල්ලගෙන එතන එතන බෑදෙනවා తත්‍ර తත්‍ර අභිනන්දනී ඒ නිසා අපි අන්දයි අනිත් දේවල් වල බුදුරජාණන්සේ සර්වඥයි කියලා කියනුන්නාන්සේ අන්දදේ අන්දදේ වශයෙන් දකින්නවා දිදුලන දේ දිදුලන වශයෙන් දේ දකින්නවා දෙකටම සමහිතින් බලා ඉන්නවා අඩනෙතින් මොකද වෙන්නේ කියලා. බුදුන් කියන මේක මිනිස්සුන්ට කළ හැකි. ඒක නිසා මේ දෙකටම සමහිත එන්න මට මේ මනාපේ පහළ වුණේ. මට මේ අමනාපේ පහළ වුණේ කියලා ඒ එතන එතන මනාපේ අල්ලන්න යන්නත් එපා, අතාරින්න යන්නත් එපා. අමනාපේ අල්ලන්න යන්නත් එපා, අතාරින්න යන්නත් එපා. මේ ආස්වාද ප්‍රසවාස කරනකොට සද්දයක් ඇහෙනවා, වේදනාවක් එනවා, හිතවිල්ලක් එනවා. මේ දේවල් වල අපි මේ මේ තරම් කුෂ්ඨ රෝගියෙක් වාගේ ලුණු බීපු මිනිහෙක් වගේ දැවෙන්නේ මේ පහළ වෙන මනාපමනාප වලට නේ. ඒ මනාපමනාප රෙඩිමේඩ් බඩු නෙමෙයි සුපර් මාකට් එකේ නාවෙ. එතන පහළ වෙන එක. ඒක පහළ වෙනකොටම ඇල්ලුවා නම් බලවත් නැහැ. පහළලා පහුවෙන්න වෙන්න බලවත් වෙන. ඒ නිසා මතුවෙන මනාපේ මතුවෙනම නාපේ එතනත් නාලන්න පටන් ගත්තොත් ඔය සෑම මනාපයක්ම අමාරයක් තියෙනවා. සෑම දුකකම ඇති වෙලා විපරිණාම පතර නැති වෙන වෙලාවක් එනවා. අපි මෙතෙක් කල සංසාර පුරුදු කරලා තියෙන ඇති වෙන මංගල කාරණා බලන්න විතරයි බුදුදහම කියනවා ඇති වෙන තාක් දුක් කියලා තේරුම් ගනි. ඒ හැම දුකක්ම විපරිණාමයට පතර නැති වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අන්නේ නැති වෙනකොන බලන එක අපිට සාමාන්‍ය ජීවිතයක් පේන්නේ අවමංගල්‍යයක් වගේ. නමුත් එතන තමයි නිවන තියෙන්නේ. මතුවෙන සෑම දෙයක්ම ඉවරයක් තියෙනවා. මතුවෙන තාක් මතුවෙන දුක. ඒ නිසා මතුවීම දිහා සාදර වෙන්න යන්න එපා. එතකොට ඔබ දුකටයි සාදර වෙන්නේ. නිරෝධයට සාදර වෙන වේදනාවක් වෙනවා. වේදනාව යනවා. ආස්වාසයක් වෙනවා ආස්වාසය යනවා ප්‍රස්වාසයක් වෙනවා ප්‍රස්වාසය යනවා සද්දයක් වෙනවා සද්දයක් යනවා ඒ එනකොට බලනකොට තේරිලි බේරිලි අගේ ආඩම්බර තිබුණට නැති වෙන පස්සපැත්ත බැලුවොත් සැපෙත් එකයි දුකෙත් එකයි. ආස්වාසෙත් එකයි ප්‍රසවාසෙත් එකයි. ඒ නිසා අපි මේ මුළු භාවනාවෙම කරන්නේ එන පටන් ගන්න මුල්ගල් තියෙන උත්සවේ නෙවෙයි බලන්න හදන්නේ යන ගෙවෙන ක්ෂය වෙන නිරුද්ධ වෙන වැය වෙන අස්කරන පස්කරන පැත්ත බැලුවොත් හැම දෙයකම තියෙන එකම රසය. ඒක සර්වඥාන්සේ නිරෝධ සත්‍ය වශයෙන් දේශනා කරන මේක දැන් නිවන කියන්නේ. මේක දකින්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කිරුවේ ඇහැයි ආසාවලුයි චරිත ලක්ෂණයි සීනම වැඩිවේ පටන් ගන්න ගත්ත බලන්න. මොකද මේ පටන් ගන්න එක හොඳ වෙයි කියලා හිතන. නම් බුදුන් පටන් ගන්න හැම එකක්ම දුකක්. ඒ නිසා උඹට මම සාහිතික කරලා කියන්නම් ඔය ආදරෙන් පටන් ගන්න බන්නා වගේම හුස්ම ගෙවෙන තැන පොඩ්ඩක් බලපන්. ආස්වාසි ගෙවෙන තැන බලපන්. ප්‍රස්වාසි ගෙවෙන තැන බලපන්. ඒකට ඉවසන්න එපායි. බුදුම අප්‍රමාදයෙන් ඉවසන්න එපාය. හුස්ම දැකලා නැති හුස්ම ගෙවෙන හැටි බලන්න ඕන. බුදුහාමුදුරුවෝ හුස්ම ගෙවෙන හැටි බලන්න බෑ. ඒක කම්මැලි වෙනවා, බය වෙනවා, සාහලවනවා, වක්කාර වෙනවා. ඒ නිසා බොයි පටන් ගන්න හැටි බලපන් ඔබ. වෙනදාට වැඩිය හොඳින් බලනවා. කොහෙන්ද ඉඳලා මේ හුස්ම පටන් ගන්න කියලා. අන්න ඒකෙන් හිත සියුම් කරතයි. ප්‍රණීත කරතයි. ප්‍රණීත කරගෙන සතිය ප්‍රණීත කරගෙන ඒ ප්‍රණීත කරගත්ත ශක්තිය හුස්ම ගෙවෙන තැන බලන්න. ප්‍රස්වාස ගෙවෙන තැන බලන්න. හුස්ම ආශ්වාස ප්‍රශ්වාස දෙකම ගෙවෙන තැන බලන්න. වේදනාවක් පුළු පුළුවන් තැන් වලදී ඒක සාදරාගෙන ඉවර වෙන තැන බලන්න. සද්දයක් එන හැටි බලන්න එපා. යන හැටි බලපන්. හිතවිලි එන හැටි බලන්න එපා. කොහොමඩක්වත් එනවා. ඔය යන හැටි බලපන්. හැම එකක්වත් නතර වෙන්නේ ගඟ කයින වාඩි වෙලා තමහිතගේ පා වෙලා යන කුණු කන්දල් දිහා බලා ඉන්නවා වගේ තෙමෙන්නේ නැතුව බහින් නැතුව ඒ මලපිකුණිත් යනවා මල්පියෙලිත් යනවා පෙන කරත් යනවා බලාගෙන ඉන්න ඕනේ ගඟ ගලන එකක් මොකක්වත් නතර වෙන්නේ මේවා දිහා බලලා ගෙවෙන හැටි බලන්න පටන් අරගත්තොත් ඒක දිනවා පුදුමාකාර කලාවක් ඊට පස්සේ ආගේ ජීවන රටාව සකස් කර ගන්න ඕනේ මේ බෝධි පාරිසෝට යන්න නෙවෙයි මලකවල් වලට යන්න සම්භාෂණ වලට යන්න නෙවෙයි සම්භාෂණ වලට පස්සේ ශාලාව දිහා පොඩ්ඩක් බලන්න පාළු වෙලා ඔක්කොම ගමලා ඉදියට පස්සේ තොවිල් නටපු තොවිල් නටලා ඉවරටි පිටියක් වගේ තියෙන දේ බලනකොට එතකොට තමයි සර්වචනාංශේ මේ ගීගේ අතරින් ඉස්සල දවසේ නාටකාංගනවා නටනවා දිහා බලන්නේ නෑ අනිත් පැත්තට නාටකාව පුතිය නැටි බැලුවා. අන්න දැක්කා එතකොට හෙළුවෙන් කෙලවක් කරගෙන සංගීත භාණ්ඩ උඩම වැගිරලා ඉන්නහම උන්ට උඩින් තමයි අභිනිෂ්ක්‍රමණය කෙරේ. ඒ නාටකේ මුල හරිය බැලුවා නම් මොකද වෙන්නේ? නින්ද යන්නෙත් නෑ මට පටලවිලි පටලවා ගන්න. ඉතින් ඒ නිසා මේ නිරෝධය කියන එක මේ එක්කෙනෙක්වත් නොදකපු එකක් නෙවෙයි. මේගොල්ලෝ හිතන්නේ විරෝධය ලකින්න මෛත්‍රී බුදුහාමුදුරණකන් ඉන්න ඕනේ. ඒකට වෙනම දසපාරමිතා පුරන්න ඕනේ. ඒකට වෙනම මොනවාද මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. අපිට බෑ අපි නිකන් ගීගල් වල ඉන්න නිකන් අමු ගියෝ. පව් කරන මිනිස්සු කියන්නේ හැම දුකක්ම හැවැත්ති දුකයි. දුක හරහා බලන්න බයලා ඉවසාගෙන හිත නරක කරගන්න. ඔය නාටකෙ විවරණකම් පොඩක් ඉන්න. හැම නාටකමක විවරක් තියෙනවා. අන්නේ ඒ බැලීමේ කලාවට දෙක නිරුද්ධ වෙන පැත්ත බැලීමට නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියනවා. මේක හැබැයි දවස් 7-8ක භාවනා කරුත් නම් අල්ලන්න පුළුවන්. හැබැයි බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේක කොහොමද කාට හරි කියන්නේ. මොකද මුළු ලෝකෙම බලන්නේ ආරම්භයේ දිහා, පටගන්න දිහා, සාදර වෙන්න තියෙන හැටි. මොකද Taman ඉගෙන ගත්තොත් කවදාද මේක හැමාරි බලන්න අපි සමාජය විසින් කොම් කරනවා. සමාජය කියනවාට පිස්සු හැදිලායි කියලා අභාග්‍ය සම්පන්න දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා කාලකන්නිකමක් මේක. කොහොම තේදි කොහොමද මේ බිස්නස් කරන්නේ? කොහොම තේදි කොහොමද අපි නිර්මාණශීලී වෙන්නේ? ඔබ තිබ්බම කොහොමද අපි ප්‍රගතියක් කල්පනා කරන්නේ කියලා මේ අපිම දන්න අපේ කිට්ටුවන් කියෝ අපිව රහින් එලවලා ගන්න. ඒකයි බුදුන්සි කියන්නේ මේ මට්ටමට එනකොට ඔබ රහින් වෙන් වෙයක්. ඔබ කාටවත් කොක්ක ගන්න දෙයක් නෑ. අපිට ඉස්සෙල්ලා මේක පරිශීලන කරලා බලපන්. මේ කියන විදිහට නිරෝධය දකින්න පුළුවන්ද? පුළුවන් බව තේරෙනවා නම් තමයි හිමීට කරන්න තියෙන්නේ නොකිය යන එකයි තියෙන්නේ. කියලා කාටවත් එනවද මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ සමුදේ බලන්න. හටගන්ම බලන්න. මංගල කාරණා බලන්න. මුල්ගල් තියෙනවා බලන්න. ඒක තමයි දේශපාලනඥයෝ දේශපාලන රසින් කියන්නේ. එතකොට අපි දන්නවනේ ජීවන පස්සේ මොකද කරන්නේ කියලා. දේශපාලනඥය ඒකම තමයි මායයක් කරන්නේ. ඔය එක දේශපාලනඥයෙක්වත් මායя විතර දරුණු නෑ. ඒ නිසා මේ කලාව නිරෝධ ගාමී ප්‍රතිපදාවට යන්න ඉස්සලා දකින්න මේ නිරෝධය නොදකපු කෙනෙක් නම් මේ ලෝකේ නෑ. නමුත් කවුරුවක්වත් හිතන්නේ මේක එච්චර ලේසි දෙයක්, එච්චර පහසු දෙයක්. ඒක වෙනම ලෝකයක් කරලා මවාගෙන දුක්ඛ සමුදයයි, නිරෝධයයි ලෝක මේ මේ ද්‍රව දෙක වගේ ඈත් කරගෙන ජීවත් වෙනවා. ඒ තාක්කලේ මාස විදෝන. මේ දෙක එකිනෙකට සාපේක්ෂව ජීවත් වෙන නිසා තණ්හාව එන තැනම තණ්හා විනිවිද බලන්න. මෙයා විපර්ණාමයට පත්තලා මෙයා ගෙවෙනවා. ගෙවෙනකම් පොඩ්ඩක් කරබන්දුව තණ්හාවට කොල්මත් වෙලා නටන්න නැතුව ඒ ගෙවෙන හැටි බලන්න දුකත් එච්චරයි සපත් එච්චරයි. ඒකට තමයි තේරෙනවා මේ හැම චිත්තක්ෂණයකම මේ තුනම තියෙනවා. තෘෂ්ණාවේ මේ මේ නියෝජනේ තියෙනවා. නිරෝධේ නියෝජනේ තියෙනවා. අපි බලන්නේ තෘෂ්ණාව ඇති වෙන පැත්ත විතර නම් හැමදාම දුකේ තමයි. අපි මේ නිරෝධය කියන නැති වෙන පැත්ත බලන්න පටන් ගන්නතර පස්සේ එතන එතනම අසහනය ගෙවි යාමක් ධර්තයේ ගෙවි යාමක්, දැවිලට ඇවිල්ලා ගෙවි යාමක් තියෙනවා. ඉතින් සර්වචන්සි කියනවා මේක අර්ථ සංහිතයි. මේක මිනිහට ජීවිතේ අර්ථයක් තියෙනවා. ධම්ම සංහිතයක ගැඹුරක් තියෙනවා. ආදි භ්‍රමචාරික කෙනෙකුට කරලා බලන්න හිතෙනවා. ගැත්තල බුදිය ගන්න හිත දෙන්නේ නැහැ. ඊට පස්සේ වෙනවා මේකෙන් එන්නේ එන්නේ නිබ්බිදාය විරාගයේ නිරෝධේ එන්නේ එන්න පටන් ගන්නවායි කියලා ඒකල පොට්ටපාද සං කරන පොට්ටපාද මම මේ ටික කියන්නේ මෙන්න මේ හිතවාදී අදහසදී මෙන්න මේ විදිහේ ප්‍රයෝජනයක් සැලකලා එහෙම නිකන් කතාවට කතාව සඳහා නෙවෙයි. ඉතින් ඒ වුණාට මේ පොට්ටපාද සූත්‍රයේ මුල් කොටස කියවන්න වෙන වැරදි මිනිහෙක් කියලා. යහන බුදුහාමුදුරන්ගේ සාංශවල කවදාකවත් බැරි වෙයිද? මේ සංඥාව කියන්නේ එකක් ආත්මය කියන එකක් නැත්නම් දෙක මේකද දෙකම විරුද්ධද කියලා දැනගන්න බුදුහාමුදුරන් ඔබට බෑ කියලා. ඔය අන්නේ තීර්ථකයි වැරදි අදහසේ ඉන්නේ ඔබට බෑ කියලා. පළවෙනි ජවනිකාවේ ඉන්නේ එතන. ඉතින් පොට්ටපාද ආපහු සර්වඥාන්සේ ගියාට පස්සේ කල්පනා කරනවා සර්වඥා මට ලොකු සංවේගයක් ඇති කරලා ගියා මම මේ පිරිසක නායකයෙක් ආගමික නායකයෙක් සර්වඥාන්සේ කියන මම බලන දෘෂ්ටි කෝණයට කවදාකවත් ධර්මයට අකිට හම්බ වෙන්නේ නැහැ කියලා ආයෙත් ගෝලෙක් එක සර්වඥා ළඟට ගිහිල්ලිවල ආයෙත් මේ ප්‍රශ්නේ අහලා අයිට වැඩිය නිවන් ලබන පැත්තට නෙමෙයි අයිට වැඩිය මේ සම්මිය දෘෂ්ටි පැත්තට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා සර්වඥාන්සේ ටිකක් හම්බරු තියෙනවා. දනුව කරන කතාවක් පේන්න තියෙනවා. නමුත් පොට්ටපාද ඒකෙන් සංවේගී පීඩන ඉදිරියට යන නිසා මුළු සූත්‍රෙම නිමා වෙන්නේ සුඛාන්තයකින්. ඒ නිසා මේ ධර්මයේ ආපු මේ අතණ්ඩත් සමහර විටක ආවේග පහළ වෙන්න ඇති, අමනාප පහළ වෙන්න ඇති, තේරෙන නැති ගැටි පහළ වෙන්න ඇති. නමුත් එක ප්‍රයත්නයකින් සටන පාවා නොදී නැවත මේක දිරවගෙන නැවතත් තමක් කරන සක්මන් භාවනාවට පරියන්ක භාවනාවට එදින ජීවිතයේ සත්‍යිට මේක ලං කරලා නැවත නැවතත් සලකා බැලීමක් කරා මේ ධර්ම කොටස වලට නැමෙන ගතියකට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිය දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව මේ <clears throat> මේ ධර්ම දේශනාව ඉවරනහම චාරිත්‍රාක් විදියට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ප්‍රචාර විමසුම් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන වැදගත් කාරණාවක් තියෙනවා අපි ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරන නිසා කාට හරි එහෙම කිය යුතු කළ යුතු පැහැදිලි කරගත යුතු දෙයක් තියෙනවා නම් කියන්නේ කියලා කර්ණාවෙන් ආරාධනා කරනවා එහෙම නැත්නම් අපි ඉතාවතා ආචාර්ය ගාථා දායනා කරලා ඉතින් මේ දේශනා සජිවරේ නිමාව සටහන් කරන බලාපොරොත්තු වෙනවා. සර්වන්ත ප්‍රශ්නය මමද පස්සේ මැද දකින්න කියලා කිව්වෙත් ඒකම තමයි පස්සේ ස්පර්ශයෙන් මැද දකින්න කියලා නෑ කියලා සර්වඥ කියතේ ස්පර්ශ කියලා ඔබ දකින්නේ මැද ඒක ඒ වෙනකොට මෝරලා ඉවරයි. ඒ නිසා ස්පර්ශයේ ඇතිවීම මුල හට ගැනීම දකින්න නම් මුලයි යගයි දකින්න කියලා කියන්නේ. ස්පර්ශ කියලා අපි දකින්නේ මැද තමයි. අපේ හිතේ තරම් ගොරෝසුයි හොඳටම ගොරෝසු වුණාට පස්සේ බැඳපු වෙස් බැඳපු නැතුණු නටන මිසක වෙස් බඳිනවා අපි දකින්නේ නැහැ. වෙනස් කියන්නේ වෙස් නටපන් වෙස් බලපන් වෙස් නටන බලපන්. නමුත් ඔය ඉපදිච්ච කෙනෙක්වත් වෙස් පෙට්ටි බැඳගෙන ඉපදිලා නැහැ. ඔයා කාමේ තිරේ පිටිපස්සේ වෙස් පෙට්ටි බඳිනවා බලපන්. නටන්න ඉස්සලා වෙස් බැඳිල්ලක් තියෙනවා. වෙස් බැඳිල්ල නටපන් කියලා ස්පර්ශය කියලා කියන්නේ වෙස් නැටුමක්. ස්පර්ශය මුල බලනවා කියන්නේ වෙස් බඳින හැටි බැහැලා. ඒකට වේදිකා ඉස්සරහින්ද බෑ. වේදිකා පිටිපස්සට යනවා. ඒ නිසා ආස්වාසිය කියලා අපි දකින්නේ ආස්වාසිය ස්පර්ශය කියන්නේ හටගත්ත දෙයක්. ඒක බල්ලා බල්ලා බල්ලා ඒක කීකරු කරන ආස්වාසිය මුල බලන්න කියලා කියනවා. ඊට පස්සේ අග බලන්න කියලා කියනවා. එතකොට මැද දකින්න දේ ස්වභාවයේ ඒත් නිකන් දකින්න භාවනා කරන එක නා ප්‍රයත්නයෙන් දකින්නේ. දකින්නේ මැද ඒක ලොකු ජයග්‍රහණයක් ලොකු ආරම්භයක් ලොකු පිවිසීමක් ලොකු ගෙවැදීමක් ඒක සහතික කරගෙන මතුවෙන මතුවෙන ආස්වාසිය මුල බලන්නේ කියනවා මතුවෙන වාස්තන ආස්වාද ස්පර්ශී මුල බලන්නේ කියන එකට සංඥා ගොඩාක් සියුම් වෙලා තියෙන්න ඕනේ ගොරෝසු දෙ බලන්න මේක ඇති වෙන හැටි බලන්න ගහක් පොරවෙන් කපන වෙලාවට වැඩිය නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාව අල්ලගන්න එපා එතකොට අතින් කරන්න පුළුවන් අන්නේ වගේ කඩන්න බෑ වුණාට පස්සේ කඩන් භවයේ ජයග්‍රහය හැංගීමෙන් එක තුනී වෙලා වැළගත්තා. තව ජයග්‍රහණයක් තමයි ඒක ඊට පස්සේ අවසාන වෙන තුනී වීමක් දක්වන්න පුළුවන්. ඒතර ඇත්තටම කඩන්න ඕනෙම නැහැ. මුලින් අල්ලකොට නම් හිතනවා මේක නියපොත්තෙන් කඩන්න පුළුවන් කඩා ගන්න පුළුවන් කිච්ච ලොකු දෙයක් කියලා. ඊට පස්සේ නම් ඔබ නියපොත්තෙන් කඩන්න ඕනේ නැහැ. ඒක දැක්කට පස්සේ නම් මේක මෙච්චර බොළඳව පටන් ගන්න ගොරෝසු වෙලා වද දීලා ආයෙත් බොළඳ වෙලා නැති වෙලා ඇල්තු මොකට දඟලන්නේ. ඔබ ඒක ඒක විසින්ම බොළඳ වෙලා ක්ෂය වෙලා වැය රැහෙ දකපන් කඩන්නවත් දඟලන්න ඕනේ නැහැ. එනිසා මේ ප්‍රකාශය හරි ගස ගන්න අපි දකින්නේ ස්පර්ශය කියලා මැද බුදුහාමුදුරුවෝ මැද දැකීමට අපි භාවනා මධ්‍යස්ථානට ගෙන්නනවා. ගෙනලා ඒක පදක් කරලා කියනවා දැන් හිමීට හිමීට ඔක හට ගන්න හැටි බලපන්. එල කරවන හට ගැනීම මැදට ගිහලා ගොරෝසුල ඔක ඒක විසින්ම නැතිලා යන හැටි බලපන්. අර වගේ අත දාන්න දෙයක් නැහැ. එහෙම කියනකොට තේරෙනවද? දැන් ආනාපාන සති භාවනා කරගෙන යනකොට මේ හුස්ම මෙනෙහි කරගෙන යනකොට අර ස්වයංමන්ද කිව්වා වගේ සංඥා නොඑක් ආකාරي ආව ඔබ වහන්සේ කියන විදිහට ඒ දැන් මේ සංඥා පටන් ගැනීම ඉවර වෙන එකත් බලන්න කියලා නේ නෑ ඒක ඇත්තටම මූලධර්ම වශයෙන් නම් ඇත්ත තමයි නමුත් කරන්න බෑ මේ කියන්නේ මේ මේ ආනපානේ හුරු වෙගෙන යනකොට යන්තම් ආනපානත් එක්ක යාළු වෙනකොට යන්තම් ආනපානත් එක්ක අසුර පාත්‍ර වල සද්ද ඇහෙනවනම් වේදනාවක් එනවා හිතවිලි එනවනම් අපිට වේදනා හිතවිලි සද්ද වල සංඥා බැලිලා තියා ආනාපාන සංඥාවත් පාත්ත ගන්න බැහැ. ඒ නිසා ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ කිසියම් කරදරයක් නැතුව ආනාපාන කරගෙන යන වෙලාවෙ නම් මට මෙහෙම පාරේ වාහන නැති වෙලාවෙ මිනිස්සුන්ට වෙලාවෙ කාර්යයක් කරන්න නම් පුළුවන්. මිනිස්සු එහෙම පයින් පටන් අරගත්තොත් කාර්යයක් පටන් අරගත්තොත් දැන් හැප්පෙනවා වැඩිනේ. ඒ වෙලාවේදී කරන්න තියෙන මිනිස්සු බේරන්න හදන එක නුඹ හැප්පෙන්න නැතුව ඉන්න බලපන් පුළුවන් තරම්. ආනපානේ බේර ගන්න බලපන් ශබ්ද ASCII තියාගෙන. හිතුවිලි මැද. වේදන ASCII. ඇවිල්ලා ඒවා ගියාට පස්සේ කරන ආනපානේ කරලා කරලා කරලා කරදර තියෙන තැන ආනපානේ රකින්න පුරුදු වෙනවා. එහෙමත් පන්නලා කරදර සාමාන්‍ය තියෙනවා කරදර නැහැ. ඒකෙදි දිගට ආනපානේ මූණට මූණ දාලා ආදමක් ඇති කරගත්තට පස්සේ තමයි පුළුවන් එන සංඥාවල නෙවෙයි ආනාපාන සංඥාවේ මුල බලන්න පුළුවන්. තමන් givisගත්ත අරමුණේ පමනක්. ඊට පස්සේ ඒක පස්සේ දාන්න පුළුවන් සද්දෝට වේදනාවට හිතවිලියට. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ කරදර නැති තන ආනාපානේ බලනවා, කරදර ඇති තන ආනාපානේ මේ දෙකම හිතා ගන්න මේ ආනාපානේ මැද විතරයි දකින්නේ. මේකට හොඳට දැපෙන දමාගෙන, හොඳට ආම්බාම් කරගෙන, කීකරු කරගෙන ආනාපානේ කරදර නැති වෙලාව බලලා හට ගන්න තැන බලන්න. ආරම්භය බලනවා. බලනකොට බලනකොට බලනකොට පේනවා මේ අතුරු ආන්තර අතුරෙන් එන අනතු ආගන්තුක දේවල් වල මුලැමැදාක බලන්න අපිට තාම දක්ෂකම මදි සතිය මදි. නමුත් මූලික වත්තරමුනේ මුලැමැදාක බලන්න පුළුවන්. මේක තමයි සාමාන්‍යයෙන් ප්‍රතිපදා පෙන්වන්නේ හොඳට කුශාග්‍ර බුද්ධිමත් තියෙන අයට ආනාපාන එන ගමන් ආනාපාන බලන ගමන් එන සද්දයක් උනත් මුලැමැදාක බලන්න පුළුවන්. ගාක් දක්ෂ වෙන්න ඒකට විශ්වාසය ඇති වෙන්නේ ආනාපානත් එක්ක ආහද වෙච්ච තරමට තමයි. ආනාපානත් එක්ක සුහද වෙච්ච, සමීප වෙච්ච, උස්සන්න වෙච්ච, ආසන්න වෙච්ච තත්ත්වයේ තමයි. එතකොට මේ වෙලාවල් වලට කරන්නේ පටන් මේ ආනාපාන සතිය පටන් අර ගන්න වෙලාවල් වල හැකිතාක් වියවල් සහිතව වියවල් රහිතත් තැන්වලදී ආනාපානේ පුළුවන් තරම් ඇසුර පවත්වන එක තමයි කරන්නේ. අතුරු අනතුරු ආගන්තුක ආරමුණු දිගේ ඉච්ඡර දුවන්නේ නැහැ. මූල කර්මස්ථානේ තමයි අපි වශී කරගන්නේ. මහන්ත මම කියන්නේ ආනාපාන සතිය ඒකාග්‍රතාව හොඳටම පැයක් විතර ඉන්න පුළුවන් වෙලාවක මේව ගැන. නිදර්ශනයක් වශයෙන් කියන්නේ දෙන්න ඕන කියලා කියන සද්දයක් ගැන තෝ කතා කරන්නේ වේදනාවක් ගැන හිතවිල්ල ගැන. මේ දැන් ස්වහගෙන ඉන්නකොට සංඥා ආවොත් මොනවා මොකද ඒ සංඥාව කියන එක නේද දැන් වතුර දැන් මම ඊයේ දැක්කම මේ කොන්ක්‍රීට් එකක් දානවා වගේ මෙහෙම නිකන් ඒ කියන්නේ හිතට පේන දෙයක් ඔය කියන්නේ. ඔව්. ඒක ඒ වගේ වතුර ගොඩක් වගේ. ඒ ඒ අවස්ථාවලදී අර පටන් ගැනීමයි ඉවර වීමයි බලන්න ඕනේද? මේ හුස්ම ගැන මේකෙදි නෑ ඒක Taman දන්නවා මේ භාවනා ඒකාග්‍ර වීම වෙච්ච නිසා වෙන දෙයක් මේ කියලා. මේ ආනාපානෙත් නෙවෙයි ආනාපානෙ නෙවෙන්නෙත් නෙවෙයි ආනාපාන හොඳට කාන්දමට ඇල්ලුවාගේ හිටිනවා. ඉන්නකොට අපේ හිත කතා කරන්නේ රූපක මාර්ගයේ. අපි හිත කතා කරන්නේ සංඥා මාර්ගයේ. මේ සටහන් මාර්ගයේ. කම්පියුටර් කතා කරන්නේ සංඥා මාර්ගයේ. ඉතින් අපේ හිත මේ අනිත්‍යතාවය හෝ දුක හෝ අනාත්මය පෙන්වන්නේ රූපකයක් විදිහට, නිදර්ශනයක් විදිහට, සටහනක් විදිහට. ඉතින් අපිට පේනවා මේ හිත බබාගේ භාෂාවෙන් දැන් කතා කරනවා. මං ආනාපාන දිහා බලනකොට මේක දිගට ගොජයක් පේනවා. නිකන් ගොජ දානවා. කොන්ක්‍රීට් අංගා වගේ වමනයක් වගේ ගොජයක් එන්න පටන් අර ගන්න හැබැයි ආනාපාන බාධාවක් නැහැ. දිගට බලන්න පුළුවන්. ඒතර පේනවා මේ කිසිම එක අරමුණක් එක අංශුවක්වත් විවේකයක් නෑ. ඒ ඔක්කොම දඟලනවා. ගොජේ. කොන්ක්‍රීට් නාද මැෂින් එක අර පාර යන එක කැරක් කැර කියන්නේ. කොන්ක්‍රීට් ගෙනියන්නේ ඒ කැරක් කැර ගෙනියන්නේ. ඒ වගේ එක අංශුවකටවත් මොහොතක්වත් ඉන්න දෙන්නේ නෑනේ. තිබ්බොත් ඒක සෙටල් වෙලා කොන්ක්‍රීට් හයි වෙනවා. කරගෙන ඒ වගේ තමයි මුළු සංසාරේ පුරාට අපිට පේන්නට මේක මෙහෙම ස්ථිරව තියෙනවායි කියලා. මේකේ තියෙන අංශුල කිසිම ස්පර්ශයක් නැහැ. මේක පුදුමාකාර වේගයක වැඩ. අපිට පේන්නේ අපි මේ gediya පිටින් බලනකොට. භාවනා කළා අනුපාන බලන පේන මේ හැම තැනම වමනයක් වගේ, ගොජයක් වගේ, කොන්ක්‍රීට් අනෝගේ පේනවා. හැබැයි අපි ඉක්මන් වෙන්නේ නැහැ. ඒවලු ගොක් වෙලා පේන්න ඕනේ. ගොක් වෙලා හිතව දෙන්න ඕනේ. හිත ඒකෙන් මේ නිමිත්ත ගන්න. ඒක මෙනේ කරන්න යන්න ඕනේ. ඒක විග්‍රහ කරන්න යන්න ඕනේ. ඔහේකට පේන්න ඕනේ. තමන් කරන්නේ එකලස තබා ගැනීම සඳහා ඒ පෙනෙන අතරද පුළුවන් තරම් ආනාපානෙත් එක්ක අසුර පවත්වනවා. එතකොට මේ එකලස එහෙම දිනන මෙයා දිගට මේ රංගනේ රඟපාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගියන් පස්සේ හිත ඒකෙන් නිමිත්ත ගන්නවා. අපි දෙන්න යන්නේ නමක් දෙන්න යන්නේ නිමිත්තක් දෙන්න යන්නේ නිමිත්තක් ගන්න හදනවා. පිරිසුදු හිතනේ. යාට උපදෙස් දෙන්න ඕනේ නැහැ. අපි උපදෙස් දෙන්නේ කිලසිච්ච හිතේ. අපි කියනවා හරි උඹ ඔක බලන්න ඔබ පේන දේ නිසා අනපානෙට අනතර කරන්න එපා. බාහදාවල කරපන් මේක යාවිලා ආපු බණ්ඩේ කියලා. ඉස්ලාම කතා කරන රූපක මාර්ගය. නිමිති මාර්ගය. ඒක බබාගේ භාෂාව. ටිකක් වෙලා යනකොට ඒකෙන් දෙන්න තියෙන පයින්ද හිතට යනවා. අපිට කරන්න තියෙන පුළුවන් තරම් ඒකත් එක්ක ඇඟිලි නොගහ ඉන්න තමයි. යමක් නොකර එයාට ඒ පණිවිඩ දෙන්නදල එහෙම යන්න ඕනේ නැත්නම් හරියට අපි කියනවා මේ හීනයක් බල බල ඉන්නකොට හීන රස විඳින්න ඕනේ කියලා ලයිට් එක දාන්න ගියොත් එහෙම නැගිටලා මොකද වෙන්නේ? මේ හොඳ දෙලි පහලිය බලන්න කියලා නැගිටලා නැගිටින්න පුළුවන් කම නැහැ. ඊයේ ඉන්නකොට මං කියන්නේ නිදර්ශනයක් වශයෙන් මේ අන්ධකාරයේ බුදියාගෙන මට මේ හීනේ හොඳට වීඩියෝ කරගන්න ඕනේ. මට මේ ලයිට් එක දාගෙන නැගිට්ටා මොකද වෙන්නේ? එතකොට විඤ්ඤාණ බුද්ධානම නිින්ද කරනවා වගේ මොන හීනයක්වත් නැහැ. ඒ චාර විලා කන්ති ආනාපානත් එක්ක ඇසුර නැත්නම් ඒ එකලස ඒ සතිය ඒ තමතුලිත බව එහෙම පවත්තන්. එතන ගොජේ දෙන්න දෙන බණිට ටිකක් වෙලා දෙන්න. ස්වාමීන් වහන්සේ අපි ආනාපාන සතියේ සතිය දීර්ඝ කරගෙන යද්දී සිහිනුවන වැඩෙද්දී මුල මැද ඉබේම පේනවා නැත්නම් අපි ආයාස කරනවා මුල බලන්න උත්සාහ කරනවා. ඒකෙදි සර්වඥාන්සේ කියනවා භාගයක් ආයස කරන්න ඕනේ භාගයක් අනායසෙ සිද්ධ වෙනවා කියලා. ඒකෙදි කියනවා ආනාපාන කියලා අපි දකින්නේ මැද විතරයි ආශ්වාසය කියලා දකින්නේ මැද විතරයි. මැද නිතරම පේන තරමට වශී කරගන්න ඉන්නේ. එදේන ආශ්වාසය පේනවා. එනේන හුස්ම පේනවා. බෑන බෑන ආවට පස්සේ කියනවා උඹේ හිත ගොරෝසුයි දැන්. උඹට පේන්නේ දැන් මෝරච්ච ගොරෝසු වෙච්ච වෙස්පැඳගත්ත නැටුව විතරයි. මේක කොහෙන්ද එන්නේ කියලා බලන්න සතිය සියුම් කරපන්. සමාධිය දියුණු කරපන්. සංඥාව තව තවත් සියුම් කරපන්. කනකොට එන්න තැනට ආස්වාසිය දැනෙන පළවෙනි චිත්තක්ෂණයම අල්ලපන්. ගොරෝසු දැනෙදලා මුලට මුලට යන. ඒ ටික නම් අනිවාර්යයෙන්ම යෝගාසනයට කළ යුතුයි. ඊට මෙහෙවන්න මෙහෙවනකොට කරන පේනවා වැඩි වැඩිය ප්‍රණීත වෙන්න වෙන්න වෙනද නොදැක්ක සියුම් භාවයක් පේන්න පටන් ගන්නවා. හරි රසයි එතකොට. මුලට මුලට යනවා නිකන් කොස්ගෙඩිය නෙමෙයි දකින්නේ පනාමල දකින්නේ. පනාමලේ ඉඳලා මේක හැටි වෙන හැටි මොකද එනේන ආස්වාය එතේන ආස්වායසේ ඊයේ ඉස්සලකටදී මුල දකින්න. ඊගාගේ ආය මුල දකින්න. ඉතින් පස්සෙන් පස්සට පස්සෙන් පස්සට ට්‍රේස් කරන ට්‍රේස් කරන යනවා. ඒක යෝසුමස්කාරය කරගෙන එතකොට පේනවා අමුතු එකලසක්. සතියේ හරියටම එකලස් වෙනවා. බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්න මේ ඒ අතරමැද පුරුක් ටික ලස්සනට එකලස් එකලස් වෙන්න වෙන්න තේරෙන පටන් ගන්නවා මේ ශිල්පය අපි කවදාකවත් ලෝකේ කරලා නැහැ. අපි කරලා තියෙන ඇති වෙච්ච එක දිගේ පිටිපස්සේ එලවගෙන යන එකනේ. බුදුහාම කියනවා ඒක බලු දැක්මක් කියලා. සිංහ දැක්ම නම් ඇති වෙන දේ ඊගාව සැරේ එනකන් ඉඳලා ඌට කලින් එක බලපන්. ඊගාව සැරේ ඒක බලලා තවත් කලින් බලපන්. බලන්න බලන්න බලන්න මුලට අදින එක තමයි සර්වචනාංශගේ හේතු ධර්ම හොයය. ඒක කරන්න කියනවා. එතකොට අවසාන ඉවර වෙන හැටි උඹට ඉබේ දකින්න හම්බෙයි කියලා කියන එක අපිට හම් වෙන gift එකක්. අපිට හම් වෙන ප්‍රතිලාභය. ඒක බලන්න යන්න එපා. මුල බලන එක කරන්න ඕනේ. ඒ නිසා ආධුනික හැමදාම ඉඳ ගන්නකොට අලුතින්ම හම්බෙච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ ඉගෙනගෙන හුස්ම දපෙන දමාගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ එනේන හුස්මේ මුල බලනවා. මුලට යන්න යන්න සතිය සියුම් වෙනවා. සතිය ප්‍රණීත වෙනවා. සමාධිය අඛණ්ඩ වෙන්න පටන් ගන්නවා. එතකොට හරියට ලොක් කරලා බලන කණ්ණාඩියකින් බැලුවා වගේ හටගන්ම අමුතුම গুপ্ত දෙයක් තියෙන එතන. සම්පූර්ණ මායාකාරී අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයක් මැවෙන හැටි පෙන්වනවා. නමක් නැති දෙයකින් යමක් ඇති වෙන හැටි. ඒකට ඒ කියන්නේ මේ උද්දාමයටපත් වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව මුලට මුලට මුලට දාගෙන ගියාට පස්සේ පේනවා මම කාර්ය කියන්නාස කියන්නේ ඕකට තමයි. ඔබට ආයෙ වෙන දෙවි කෙනෙක්ම වල සාර බලධාරි කරන්න ඕනේ. මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවෙන්න ඔබ මෙතෙක්කල් බැලුවෙන් දැක්කේ නැත්තේ බලපො නැති හින්දා. දැන් බලපන් බැලුවොත් පේනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒක දැක්කොත් හට ගන්නකොට තියෙන සියුම් භාවය දැක්කොත් ඉවර වෙනකොටත් ඒ සියුම් භාවයට වෙලාමයි ඒක ඉවර වෙන්නේ. අතරමඟ එහෙම එකපාර ඩ්‍රොප් නැතුව ඉලක් නැහැ. ඒ නිසා මුල බලනකොට අග බැලීම ඒක උඹට හම්බෙන මේක කියන සම්පත්තියක් කියලා. ඒක සාසනික සම්පත්තියක්. ඒකට මුල මඳාක දැක්ක වෙනවා. අපි පටන් ගන්නෙ මැද දෙක ඊට පස්සේ එකට යන දෙකේ ඉඳලා එකට යන එක තමයි අපේ ප්‍රතිපදාව. ඊට පස්සේ එකේ ඉඳලා තුනට පයින් එක අපිට හම්බෙන gift එකක්. අපිට හම්බෙන ප්‍රතිලාභයක්. එතකොට යාට ආශාස ප්‍රසාසි ගණේ කේන්තියක් ආවත් තරහක් ගියත් ආශාවකත් හැම එකේම මැදින් අල්ලගෙන මීට මීට මීට මුලට යන ගතිය. මුලට යන්න යන්න යන්න නිකන් වශී කර ගන්න පුළුවන්. දැපෙන දමා ගන්න පුළුවන්. Taman මේ ස්වාමියා වෙනවා මිසක් Taman දාශයක් වෙන්නේ නැහැ. එතකොට අග දිහා බලනකොට තමන්ට වෙහසක් නැතුවම ඒ ඒ නපුරු ධර්මය කෙලෙසිය අපිට නපුරක් නොකර යන්න යනවා. නපුරක් කරන්නේ අපි බැගෑරුමක් තමයි. ඉස්තරක් කරගත්තොත් තමයි. අපි සිංහෙක් වගේ ගත කරන්න ඕනේ. ඔබ ඇවිල්ලා බලයන් මොනිකන් පියාඹන පීරිසක් වගේ. ඔබ මොනවක් කරන්න බෑ. මම මේ ගැන වෙහෙස වුණොත් බය වුණොත් මට වදිනවා. වෙහෙස නැතුව බය නැතුව ඉන්න මුල බලන්න කියන එක තමයි කියලා ස්වාමීන් වහන්සේ සක්මන්ටත් ඒක අදාළද ඕනම අරමුණට සක්මනේ හරි අමාරු යෝක අල්ලන්න මොකද පිරිසිදු අම මුලක් මැදක් අගක් නෑ වමේ පිරිසිදු මුලක් මැදක් නෑ දකුණේ ඔක්කොම තියෙන්නේ අර කිව්වා කොන්ක්‍රීට් අන්න වගේ අංජ බජල් එකක් තියෙන්නේ හැබැයි බුදුහාම කියන ඒකාරෝ කියන අදහස ගන්න කියලා චක්‍රයක් මෙහෙම කරකිනකොට අර මැද හබ් එකේ ඉඳලා අර දිගේ ගිහිල්ලානේ දුවන්නේ හැම වෙලාවෙම බරගන්න ඒකාරයක් නේ මේකෙන් අරගෙන මේකට යනවා මේකෙන් යන මේ එතකොට උඹ සතිය පාත්තන්නේ බර ගන්න රේට විතරයි. ඒ කාර්යෝ සතියට නමක් දෙනවා ඒ කාර්යෝ කියලා. අර ඒ කියලා කියන්නේ ඇක්ස මේ ෆෝක් එක කියන අදහස. ගරාදිය කියලා සිංහලෙන් කියනවා. මේ ගරාදිය එකින්කට මාරු වෙනවා කකුල යනකොට. මේ කරත් විරෝධයක් කරන. ඒ වගේ තමයි කකුලෙන් කකුලට බර මාරු වෙන හැටි. කරත් එක ස්වභාවය තියෙනවා. ඒ කරත්තේ දැන් බර ගන්න එක තමයි සතිය ආරම්භ වෙන්නේ. බොහොම සංකීර්ණ වැඩපිළිවෙලකින් තමයි එකින් එකට බර මාරු කරන්නේ. ඒක බලන්න යන්න එපා. ඒක සම්පජඤ්ඤයට වෙනවා. බරෙන් තනකින් තනට බර මාරු වීම සම්පජඤ්ඤය. බර ගන්න එක සතිය. අපි සතියෙන් තමයි සම්පජඤ්ඤයට යන්නේ. සම්පජඤ්ඤය කියන්නේ ඉරියාපතේකින් තව ඉරියාපතේකට මාරු වෙන හැටි. සතිය දිනු කරගත්තට පස්සේ සම්පජඤ්ඤය නිකන් අර මේ බා ග්‍රාෆික් එකේ ඉඳලා ලයින් ග්‍රාෆික් එකට ගියා වගේ ඒක ඒක අතර සම්බන්ධතාවය ස්මූත්ලි පෙන්ලා දෙනවා සම්පජඤ්ඤයක බුදුහාම කරන කරදර වෙන්න මේක හම්බ වෙනවා හැබැයි හැම මේ බර සම්ප්‍රේෂණයකදී අරෙන් අරේට අරෙන් අරේට බර මාරු වෙන හැටි හොයනවනම් සක්මණේයදී හරි මේ නිකන් උන්චිලා පදිනවා වගේ නේ කතුරු උන්චිලා පදිනවා කතුරු උන්චිලා පදිනකොට චක්‍ර දෙකක් කරකැවෙනවනේ මෙහෙම කරකැවෙනකොට තමනුත් පැද්දෙනවනේ අමුතු සෙල්ලමක් තියෙනවා හැබැයි ඒක පරියන්කේදී ලේසියි දැන් අපි සාකච්ඡාට සෑහෙන වෙලාවක් ගත්තා.